ඉතින් මේ සූත්‍රයේදී ඔට්ටපාද කියන පරිබ්‍රාජකයා, කියන්නේ අන්‍ය තීර්ථක භාවනා කරන කෙනෙක් නැත්නම් Brahmacharya ගත කරන කෙනෙක් නැත්නම් ආගමික ජීවිතයක් ගත කරන කෙනෙක් පැවිදි ගීකෙන් අයින් වෙලා ඒ කෙනත් සරුවචන් වහන්සේත් අතර වෙන සාකච්ඡාවක් තියෙන්නේ ඒ ඇත්ත ඉන්න තැනට පොට්ටපාද පරිබ්‍රාජක ඉන්න ආරාමෙට සරුවචන් වහන්සේ පිවිසෙනවා. ඉතින් අදහස් වෙනවා හොඳට මේ දෙන්න අතරේ සුවදකමක් අවබෝධයක් තිබිලා තියෙනවා දෙන්න ආගම් දෙකකටයි තුනක්. ඉතින් වෙච්ච වෙලාවේදී සර්වචන් වහන්සේගේ පැමිණීම ඊටාම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පොට්ටපාල පරිබ්‍රාජකයා. අහලා යාට තිබුණු සැකයක් එනත යාට සර්වචන් වහන්සේ වගේ කෙනෙක් දැක බලා ගන්න හමු වෙන්න කතා කරන්න පුළුවන් වුණොත් අසාධන ගත්තොත් හොඳයි කියලා හිතේ තිබුණු කාරණාවක් මතු කරගන්න. ඒකත් එයාගේම කාරණාවක් නෙවෙයි ඉතිසලා ඒ වගේ අනගාരിക ජීවිත ගත කරන්නන් අතර තිබිච්ච සම්මන්ත්‍රණයක සාකච්ඡාවක ඉතුරු වෙච්ච තේරිච්ච නැති කොටස. ඒකට පොටපාද දීලා තියෙනම තමයි අභිසඤ්ඤා නිරෝධය. එහෙම නැත්නම් මේ සංඥාවගේ ශ්‍රේෂ්ඨ නිරෝධයක්. උත්තම නිරෝධයක් පිළිබඳ කතාවක්. ඉතින් ඒකෙදී මේ සංඥා කියන ස්කන්ධයට සංඥා ස්කන්ධයට හිත යොමු කරන්නේ පංචස්කන්ධයේ සංඥාස්කන්ධයට හේතු කරන්න මේ මාතෘකාව ගොනුවක් දෙනවා යොමුවක් දෙනවා. ඉතින් ඒ අபிසඤ්ඤා නිරෝධය ගැන සාකච්ඡා කරනකොට සර්වචන් වහන්සේ ප්‍රථමයෙන්ම ඒ පිරිසේ පොට්ටපාද සම්බන්ධ වෙච්ච ඒ සම්මන්ත්‍රණයට පිරිසේ තිබුණු ප්‍රධාන අදහසක් තමයි අපිට එන මේ හැඟීම් දැනීම් කිසියම් හේතුවක් නැතුව අහේතුක වෙනවා එක්කෙනෙක් දකිනකොටම එයා හොඳයි කියලා හිතෙනවා නරකයි කියලා හිතෙනවා. එහෙම නැත්නම් මේ ලකුණු දෙනවා. ඒ හොඳ කෙනාට මේ මේ ලකුණු තියෙනවා. නරක කෙනාට මේ මේ ලකුණු තියෙනවා කියලා හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගැනීම සහ තබන ලද ලකුණු හඳුනා ගැනීම කටයුත්ත කිසියම් මූල ධර්මයකට අනුව සිද්ධ වෙන්නේ අ හේතුවක් අත්‍යන්ත සිද්ධ වෙන්නේ කියන අදහසක් ඉස්සල්ලාම මතුවෙන්නේ සම්මන්ත්‍රණේ. ඒක ප්‍රවචනාච ප්‍රතික්ෂේප කරනවා. ඊගාවට තියෙන අදහසක් තමයි ඒක චාර බලධාරි දෙවි කෙනෙක් ඇවිල්ලා අපිට මේ එක එක දේවල් ඔලුවට දානවා එහෙම නැත්නම් දැනීම් හැඟීම් ඇති කරනවා කියලා. එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්නා වූ බණ භාවනා කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණියෝ අනුන්ගේ හිත් වලට එක එක දේවල් ඇතුල් කරනවා එක එක දේවල් අයින් කරනවා ඇතුල් කෙරුවට පස්සේ යැත්තෝ දැනුවත් වෙනවා. ඇතුල් කෙරුවේ නැත්නම් එයා ඒකට කිය අසංජී වෙනවා, විසංජී වෙනවා. ඒ නිසා ඔක්කොම තියෙන්නේ බණ භාවනා කරන්නා වූ බලවත් ශ්‍රමණක් ප්‍රාඥයන්ගේ අතේ කියලා. හතරෙනි මතයක් එනවා ආත්මය කියන්නේ සංඥාව කියන්නේ එකක් කියලා. ඉතින් මේ හතර හතරෙන් පළවෙනි එකම හේතු අප්‍රත්‍ය ප්‍රතික්ෂේප කරලා දෙවියන් ආන්තේ විසින් ඔළුවට එක එක දේවල් දානවා හෝ මෙලොව ජීවත් වෙන මිනිස්සුयोට ඒ මිනිස්සුන්ට ගොඩක් කරදර ප්‍රශ්න තියෙනවනේ ඒ මිනිස්සුන්ගේ ඔළුව වලට එක එකනා මේ බලවත් ශ්‍රමණක් ප්‍රාඥයෝ එක එක දේවල් අතුල් කරනවා කියන මත ක්‍රමයෙන් ප්‍රතික්ෂේප වුණාට පස්සේ පොත්තපාදයේ සර්වචන්න වංශය අතර යන්නේ පොත්තපාදික පොඩි අදහසක් තියෙනවා ආත්මය කියන්නේ සංඥාවයි කියලා සර්වචන්න වංශය ඒක පිළිගන්නේ ඉතින් පිළිගත්තේ නැතිවීම නෑ කියලා කතරේ කිව්වනම් දීඝ සූත්‍රයක් කියන්න වෙන්නේ නෑනේ. ඒක පිළිගන්නේ නැති බව සර්වචනාංශයේ මේ පොට්ටපාද ප්‍රශ්න නගන ස්වරූපේ ළමයි හිමීට හිමීට හිමීට පිට කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා දීර්ඝ සාකච්ඡාවක් යනවා. ඒ සාකච්ඡාවේදී සර්වචනාංශයට සර්වචනාංශයේ පොට්ටපාදට ඉංගියක් කරලා උනස්නේ නැගිටලා පිටත්තල යනවා. මොකද මේ සංඥාව සහ ආත්මය දෙක එකක්ද දෙකක්ද ආත්මේ සහ සංඥාවක් වෙයිද ආත්මයක් නෙවෙයි සංඥාවක් නෙවෙයි කියන ඔය මොනම මතයකටවත් පොට්ටපාදෙන් පැමිණෙන්න බෑ පොට්ටපාද මිත්‍යා දෘෂ්ටික නිසා ගත කරන ජීවිතේ ඊට අනුයාත වෙන නිසා කොච්චර උත්සාහ කරත් ඒක අවබෝධ කරගන්න සාක්ෂාත් කරගන්න බැරි වෙයි කියලා උනස් වෙන්නේ නැගිටලා යනවා. මේ යන්නේ පොට්ටපාදගේ ආශ්‍රමයෙන් පිටත් වෙනවා. ඊට පස්සේ පොට්ටපාදගේ අනිකුත් ගෝල බාලයෝ ටික වට කරගෙන පොට්ටපාදට මේ කෙනේ කතා කතා කරනවා නැත්නම් කෙනෙහිලි කරනවා මේ සරුවචනාසේ කියන කියන දෙයට ආ කියාගෙන අහගෙන හිටියා මිසක්කා අපේ මතය ඉදිරිපත් කරන්න උත්සාහ කරෙත් නැහැ. ඔක්කොටම එහියි කියන්න දෙන්නේ අපිට නායකයෙක්. කොහොමද අපි අපේ මතය ඉදිරිපත් කරන්න ඕනේ? බය දුනා නේද? යටත් වුණා නේද කියලා මේ කොට්ටපාදට තමන්ගේම ගෝලියෝ ටික කෙනෙහිලි කංගන ඒතර කොට්ටපාද සඳහන් කරනවා මගේ මතයේ හැටියට සර්වඥාන්තයට විරුද්ධ වෙන්න දෙයක් මට කියුනේ නෑ කියපු දේවල් ඔක්කොම ඇත්ත නම් මොකට මම මේ විරුද්ධව මත ප්‍රකාශ කරනවා මොකටද මම වාද කරන්නේ කියලා ඒ කට්ටිය සනසලා නමුත් එතන අත්සාරි පුත්තු කියලා ගෝලියෙක් ඉන්නවා ඒ ගෝලයා කොහොම හරි පොට්ටපාදව නැවතත් උනන්දු කරව ගන්නවා සර්වඥාන්සේකට ගිහිල්ලා අර කතාව ඉතුරු ටික අහගන්න. මේ සංඥාව නිරෝධ කිරීමක් පිළිබඳ කතාව හෝ සංඥාව හෝ ආත්මය කියන්නේ දෙකම එකමද කියන එක. ඉතින් දෙවෙනි කොටසට තමයි අපි මේ දවස්වල ධර්ම දේශනාවේ සැපමින්ලා තියෙන්නේ. පොට්ටපාත දෙවෙනි වතාවට තමන්ගේ ගෝලයට එක්ක ਸਰවචනාංශ ළඟට ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ਸਰවචනාංශේ සඳහන් කරනවා මේ මිනිස්සයෝ තේරුම් ගත්ත වාගේ ආත්මයක් තියෙනවයි කියලා වගේ තමයි මාත් පටන් අරගන්නේ. හැබැයි මේ භාවනාවෙන් කරන්නේ ඒක නැති බව එතන එතන ටික ටික ටික ටික ඔප්පු කරගෙන ඔප්පු කරගෙන ගැඹුරටම අරගෙන යන එකයි කියලා සර්වඥාහන්සේත් අර පොට්ටපාද වරදවල තීරුම් ගත්තා වගේ පෙන්නන ආත්මය කියලා කියන්නේ ඕලාරික ආත්ම භාපටිලාභය කියලා වර්ථ අර්ථකථනයක් දෙන පොට්ටපාද. පොළාරික ආත්මාව ප්‍රතිලාභය කියලා කියන්නේ මේ හතර මහ භූතයන්ගෙන් හැදිච්ච මේ හපලකන ආහාර ගන්න ආත්මය රූපී ආත්මයක් ඒක තමයි පොළාරික ආත්ම භාව ප්‍රතිලාභය කියලා කියන්නේ. සර්වචනන් සඳහා කර තියෙනවා ඒකයි සංඥාවයි දෙකයි නම් දෙකක් කියලා. පොළාරික ආත්ම භාව ප්‍රතිලාභය කියන්නේ එකක්. ආත්ම භාව එකක්. සංඥාව එකක් කියලා. නමුත් මේ ඊට පස්සේ සරුවචනාංශය සඳහන් කරනවා මම මේ ආධ්‍යාත්මික ජීවිතයේදී බණ භාවනා කරන අය පැටලෙන එක තනක් විදිහට ඇක් ගැහෙන එක තනක් විදිහට තානායම් පොලක් විදිහට බාර ගන්න මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය ගැන දේශනා කරනවා. හැබැයි මම දේශනා කරන්නේ එතන ටැග් ගැහෙන්න නෙවෙයි. මම දේශනා කරන්නේ එතන නතර වෙන්න නෙවෙයි. ඒක ප්‍රහාණය පිණිසයි. ආන්නේ විදිහට ප්‍රහාණේ පිණිස ආත්ම භාව ප්‍රතිලාභය සර්වචනසික ප්‍රතිපදාය පළවෙනිම පියවර. දැන් සර්වචනාංශයක විස්තර කරලා දැන් අහනවා මේ මගෙන් කවුරු හරි අහුවොත් අන්‍ය තීර්ථ කෙනෙක් කතමෝචෝ කතමෝච කතමෝසෝ ආවුතෝට ඕලාරිකෝ අත්ත භාව ප්‍රතිලාභෝ මගෙන් අහුවොත් ස්වාමින් වහන්සේ මේ ඔබ වහන්සේ මේ ප්‍රහාණය පිණිස දේශනා කරන ඕලාරිකාත්ම භාවයේ කෙසේ වූ එකක්ද කියලා. කොහොම එකක්ද කියලා ඒ මිනිස්සු මගෙන් ඇහුවොත් මම මෙන්න මෙහෙම උත්තර දෙන්නේ කියලා දැන් මේ පොට්ටපාදට සර්වඥාන්සේගේ වැඩ ඉන්න ආසනේ ආශ්‍රමයට පොට්ටපාද ආපු වෙලාවේදී සර්වඥාන්සේ තමන් වහන්සේ ඕලාරිකාත්ම භාව ප්‍රතිලාභයක් ගැන කතා කරන බවත් ඒ ඕලාරික අත්පටිලාභය මොන වගේ එකක්ද කියලා ඇහුවොත් කොහොමද මේ මනසට උත්තර දෙන්නේ කියන එකත් මේ අද අපි ඉදිරියට තියාගන්න ප්‍රශ්නේ. ඉතින් මේ ප්‍රශ්නේ දාර්ශනික ප්‍රශ්නයක්. නැත්නම් ධාර ප්‍රශ්නයක්. කෙසේ නමුත් බෞද්ධයන් වෙන අපට තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. අපි ਸਰවඥ දේශිත ධර්මයේ අනාත්ම ධර්මයක් විදිහටයි දේශනා කරන්නේ. පිළිඅරගෙන තියෙනවත් මෙතන ਸਰවඥාන්සේ ආත්මය පිළිගන්නවා. ජීසා අපි යම් වෙලාවක ਸਰවඥාන්සේ ඒකාන්ත අනාත්මවාදයක් දේශනා කරයි කියලා මේ වගේ ධර්ම කොටස් වලදී ඒක නපට වෙනවා. ඒ නිසා දරුවචනාංශෙත් අත්පටිලාභයක් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ මොකක් සඳහාද? ඒ දේශනා කරන එක මොන පාඩද මොන වර්ණද කොට හැඩේද? ඇයි ඒක දේශනා කරන්නේ කියන එක දන්නේ නැතුව සරුවච්ච දේශනාව ඒකාන්තෙන් අනාත්මයි කියලා ගත්තොත් උච්ඡේදවාදයකට වැටෙනවා නාස්තිකවාදයකට වැටෙනවා ඒ නිසා මෙතනදී සරුවචන් වහන්සේම පොට්ටපාදයෙන් අහනවා පරේච පරේචේ පොට්ටපාදම්හේ එවං පුච්චියෝ ඉතින් පොට්ටපාද පිට කෙනෙක් මගෙන් මෙහෙම ප්‍රශ්න කළොත් කතමෝ සෝවා උදෝලාරිකෝ අත්තපටිලාභෝ එවත්නි ඔබ දේශනා කරන මේ අත්තපටිලාභේ කෙතෙක්ද කොපමණද කියලා අහුවොත් එවං මයා තේසං මයා එවං පුට්ඨෝ එවම් ව්‍යාකරය. ඒ ඇත්ත මගෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මම ඊයත්තන්නේ මෙන්න මෙහෙමයි පොට්ටරවාද උත්තර දෙන්නේ යථාපටිපන්නස්සෝ සංකිලේශකා ධම්මා පහී සම්ති. ඒ ඕලාරික ආත්ම භාවය පැටලාවේ මෙහෙමයි. ඒ ඕලාරික අත්පටිලාභය මම කියන විදියට තේරුම් අරගත්තොත් තේරුම් අරගෙන මම කියන ප්‍රතිපදාවට කටයුතු කළොත් ඒ කෙනාගේ කෙලෙස් ධර්ම අඩුලා යනවා. ඒක නැත්තම් අසහනකාරී තත්ත්ව දුක්ඛ දෝමනස්ස අඩුලා යනවා. ඕදානියා ධම්ම අபிවඩ්ඩිස්සාන්ති. භාවනාමය ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න පටන් ගන්නවා. හොඳ හොඳ පැති කුසල ධර්ම කියලා කියන්නේ වැඩෙන්න පටන් ගන්නවා. පඤ්ඤා පරිපූර්ණ වේපුල්ලත්තංච දික්ඛේව ධම්මේ සයං අවිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහරාත විහෙර විහෙරතා ඒ කිනා තමාගේම ඥාණයෙන් Taman තේරුම් අරගෙන ඥානය තිබුණට වැඩිය පුළුල් භාවයටපත් වෙලා විපුල භාවයටපත් වෙලා මේ ජීවිතේදීම තමන්ගේම විශිෂ්ට ඥාණයෙන් දැනගෙන ඒ දැනගත්ත ඕලාරිකාත් බහපටිලාභේ ප්‍රහාණයට එළඹ වාසය කරනවා අන්න එහෙම අත්බව පටිලාභයක් තමයි මම මේ දේශනා කරන්න කියලා ඉතින් සරුවචනාංශයේ දෙන උත්තරවල කාටවත් අල්ලන්න කොනක් ඉතුරු නැහැ. පලිගයක් ඉතුරු නැහැ, කණක් ඉතුරු නැහැ, කොනක් ඉතුරු නැහැ. ඒක නිසා සරුවචනාංශයේ දේශනා කරන්නේ ප්‍රයෝජනීය සලකලා මිස දර්ශනයක් ගොඩ නගන්නවක්වත් කාටවත් වාදපතයකට ඉඩ තියන්නවත් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ සූත්‍රයේත් සර්වඥ සූදේශිත අනිකු සූත්‍රවලත් තියෙන කාරණා සලකලා බලනකොට ਸਰවචනාංශයේ මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභය නැත්නම් ඕලාරික අත්පටිලාභය කියලා දේශනා කරන මේ පංචස්කන්ධයේ රූපස්කන්ධයයි. ඉතින් කවුරු හරි ඒ පංචස්කන්ධයේ රූපස්කන්ධය අරගෙන රූප කර්මස්ථානකින් රූප භාවනාවක් කරලා ඒ රූප භාවනාව සම්පූර්ණයෙන් ගිවන් කරනකම් භාවනා කරා නම් ඒ කිනාට තේරෙන පටන් අර ගන්නවා මේ රූප ස්කන්ධයක් කියලා එකක් තියෙන බව පිළිගත්තට තිදෝෂයක් නැහැ මේ රූප ස්කන්ධේ බදා ගන්නවක්වත් ආඩම්බර වෙන්නවක්වත් මාන්නක්කාර කරන්නවක්වත් මගේ කියා ගන්නවත් නෙවෙයි රූප ස්කන්ධයක් සර්වචන්සි පනවන්නේ රූප ස්කන්ධය පනවන්නේ රූප ස්කන්ධයගේ ප්‍රහාණය පිණිස ඒ නිසා යම් කෙනෙක් ඒ රූප ස්කන්ධයක් තියෙනවා කියලා බාරගත්තට භෞතික වාදියෙක් වෙන්නේ නැහැ භෞතික විද්‍යාඥයෙක් වෙන්න ඕනක මොකුත් නැහැ හැබැයි භෞතික විද්‍යාඥයා දන්න ඔක්කොම දැනගන්නත් ඕන. භෞතිකවාදියා පිළිගන්න දේවල් ඔක්කොම පිළිඅරගෙන භෞතික දියුණුවකුත් ලබන්නත් ඕන. ඒ සියලු දේට තමන්ගේ මේ රූපී භාවය එහෙම නැත්නම් රූපස්කන්ධය මේකේ තියෙන රූපී චාතු මහ භූතිකෝ කබලින්කාරාහාරෝ කබලින්කාරාහාර වක්ඛෝ කියලා තියෙන්නේ. ඉතින් අපේ මේ මම කියාගන්න මේ රූපය රූපස්කන්ධේ නැත්නම් රූපකන්ධ බුදුචානන්සේ පිළිගන්නේ අත්පටිලාභයක්. පෙර කළ පිනකට පහළ වෙච්ච එකද කර්මයකටවත් චිත්නදකින් කියන දෙයක් නෙවෙයි. ඒ නිසා බෞද්ධයා ඒ බව දන්නේ නැතුව මේ තමන්ගේ රූපෙට වෛර කරගන්නවා. මේකෙන් තමයි සීල දුක් දෙන්නේ කියලා. ඒ නිසා මේක අසුබෙට බලන්නේ ද්වේෂ සහගතව. අනිච්ච දුක්ඛං අනත්තං කියන තුනම දාගන්නේ ද්වේෂ සහගතව. ඒ වගේම නිබ්බිදා පහළ වෙන ද්වේෂයෙන් බලන්නේ. නෝ සර්වඥාන්සේ සඳහන් කරන ඔබට දුක දෙන්නේ මේ රූපෙමයි, නිවන දෙන්නේ මේ රූපෙමයි. ඒ නිසා මේ රූපේ දිහා මම කියලා දෙන ප්‍රතිපදාවට අනුව බැලුවොත් මොන Tamante ප්‍රතිපදාව යනකොට ඒකාන්තයෙන්ම තේරේවි සංකලේශිකා ධම්මා පහිස්සන්ති. Taman ළඟ තියෙන නීවරණ ධර්ම, දිවිරට ආවරණ කරන ධර්ම නෙයානාවරණ ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් වෙනවා. වෝදානියා ධම්ම අභිවඩ අභිවඩිසanti මේලා කියන වල සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන භාවනා පැත්තට යන ඉන්ද්‍රිය ධර්ම වැඩිවීමක් සිදු වෙනවා. පඤ්ඤා පරිපූර්ණයි. ඒ කෙනාගේ භෞතික රූප පිළිබඳ දැනුමත් වැඩි වෙනවා. භෞතික විද්‍යාඥයෙක් වගේ භෞතික වාදියෙක් වගේ ඒක නෑ රූප පරිහරණය කරන්නේ නොදකින් කියලා මකලා දාන්න නෙවෙයි ආවෝද කරගන්න ස්වරූපය රූපය වැඩ කරන්නේ මෙහිමයි කියලා ඒ ප්‍රඥා පරිපූර්ණත්වය ওই භෞතික විද්‍යාඥ වගේ බාහිර රූප ගැන හොයලා කෙලවරක් නැතුව බාහිරට යන එකක් නෙවෙයි තියෙන්නේ තමන්ගෙම කය අරගෙන ඇතුළත දෙයමක් ඒ නිසා ඒතර ප්‍රඥා පරිපූර්ණයක් සිද්ධ වෙනවා ඒක නිසා පොඩි ළමයෙකුට මේක ඉගෙනවයි කියලා ඉස්කෝලේ යන්නේ නැතුව උනත් ඉගෙනවයි කියලා දෝෂයක් නැත්තේ නෑ පොඩි ළමයෙකුට ඉස්කෝලේ ගිහිල්ලා උගන්වනවට වැඩි යමක් මෙතන කියන්න ඉගෙන ගන්න තියෙනවා. ඒ බාහිර ඉගෙන ගන්න දේවල් කිසි කෙනෙක් අත්දකපු දෙයක් නෙවෙයි බාහිරයට යන දේවල්. මේකෙදි එහෙම නෙවෙයි ඒ සියල්ලවත් ඉක්ම කරලා රූප ධර්මයන්ගේ තියෙන ඒ සියලු භෞතික විද්‍යා දැනුමත් ඉක්මවලා ඒක මේ මම කියාගන්න හිතෙන්නේ මොකද මේ ටිකට විතරක් මේ ටිකේ විතරක් කොහොමද මේ ආඩම්බරයක් ඇති කරගන්නේ ඇයි මේ ටිකට විතරක් තණ්හා කරන්න කියන ෂටගතිය මායාවී ගතිය කෙලස් ගතිය, කසට ගතිය කපලා දානවා. ඒක නිසා ඒ මේ කියන රූපී චතුමා භූතික කබලින්කාර ආහාර වලින් හදිච්ච මේ උගලාරික අත්පටිලාභය තේරුම් ගත්තයි කියලා ප්‍රඥාව මොටවීමක් සිදු වෙන්නේ. පැහැදිලිව ප්‍රඥාවක් අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම ඒක වර්ධනයක් සිදු වෙනවා. වේපුල්ලත්තංච ප්‍රඥා වේපුල් භාවයටපත් වෙනවා. යම් කිසි ආකාරයකට යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තමන්ගේ කය පිළිබඳව අවබෝධයක් ලැබුවා නම් ඒක තමන් වටේ ඉන්න ඔක්කොගම කය පිළිබඳ අවබෝධයට සමාන නිසා විපුල භාවයක් කියලා කියනවා. ඒ තමන් තමන්ගේ රූපී ඕලාරික අත්පටිලාභය ගැන ඉගෙන ගන්න එක කවදාකවත් මේක මට විතරයි මෙතෙන්ට විතරයි මෙතන මෙතන විතරයි මම විතරයි මගේ විතරයි කියලා සීමා වීමක් නෑ. පුදුමාකාර විශ්වගත වීමක් තියෙන නිසා මේක විපුල භාවයකට පටන් ගන්නකොට පේන්නේ නැති වුණත් ඒකාන්තයෙන්ම අවසානයේදී ඒකේ නා හිටපුතට වැඩිය පුළුල් දැනුමකට යොමු වෙනවා. ditthiye dhamme sayangaja sabbinya satchikatta upasampajja vihirati මේ හෙට දෙඤ්ඤං අනිත දෙඤ්ඤං කියලා ණයට ඉගෙන ගන්නilla නෙමෙයි. මරණයෙන් මත්වේ නිවන් දකින්න කතාවකුත් නැහැ. මේ ජීවිතයේදීම තමන්ගේම ඥාණයෙන් එළඹ වාසය කරන්න පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ඒ තමන්ගේම ඥාණයෙන් ලැබිච්ච දේ එළඹ වාසය කරන්නේ නැත්නම් ඒ කියන්නේ ඒකට බය නම් ඒකට බීචිකා පහල කරනවා න්යාට කිසිම ආනිසංසකුත් නැහැ. ඒ නිසා සර්වචන් වහන්සේ දේශනා කරන තාලෙට ඕලාරික අත්පටිලාභයේ විශේෂයි ප්‍රතිපදා පිටන්න ඕනේ. හැබැයි මුලදි සද්ධාව. මේ කියන දේ අත්දකින්න දේ අදාහ ගන්න ඒක තමයි ජීවිතයට සම්බන්ධ කරගන්න ශ්‍රද්ධාව නැත්තම් ඒක නා භාවනා කරන්න කරන්න අවුලෙන් අවුලට යනවා. මොකද එයා භාවනා කරන්නේ රූප ධර්ම සහතික කරගන්නයි. රූප ධර්ම මගේ කියා ගන්නයි. රූප ධර්ම අල්ල බදා ගන්නයි. නමුත් සර්වඥාන්සේ උගන්වන්නේ මේකේ අල්ලන්න දෙයක් නැහැ කියන්නයි. විනාශ වෙන සුළුයි කියන්නයි. මේක දුක පිණිස පිටුනවා කියන්නයි. ඉතින් ඒ නිසා භාවනාවේ ඉදිරිය වෙනකොට ශ්‍රද්ධාව නැති කෙනා කඩුව ගිල්ල කෙනෙක් වගේ ගිලගත්ත කඩුව නිසා ඇඹරෙනකොට කැපෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ ශ්‍රද්ධාවත් ප්‍රතිපදාවත් එකම යන්න ඕනේ. ඉතින් අපි මේ වගේ ධර්ම දේශනාවලට සම්බන්ධ වෙන්නේ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ භාවනා කරලා විතරක් නෑ. මේ වැඩේ සිද්ධ වෙන්නේ නැති නිසා. මේ වෙලාවේදී මේ භාවනාව කරන්නේ මොන වගේ දෙයකටද කියලා සම්පූර්ණයෙන්ම ඉගෙනගෙන භාවනා කරන්නත් බෑ අපිට. අපි බහිනකොට සාමාන්‍ය දැනුමක් තියෙනවා. ඒකට භාවනා කරගෙන කරගෙන යනකොට මෙන්න මේ මේ දේවල් කියලා ළඟ සම්පූර්ණ ලේචු පොතුත් නැහැ. මොකද එක එකට එක එකට එක විදියට පේන්නේ. නමුත් කෙසේ නමුත් යම් කිසි කෙනෙක් රූප කර්මස්ථානයක් ආයනුපසනාවක් එහෙම නැත්නම් රූප අරමුණක භාවනා කරනකොට ඒකට ආදරය කරන්න ප්‍රේම කරන්න මගේ කියාගන්න ඒකම තාත්මය හදාගන්න කිව්වොත් ඒකාන්තෙම පටලයි. හිතියට වැඩිය පටලයි. සර්වඥාන්ස්මික දේශනා කරන ප්‍රහාණි පිණිස. ප්‍රහාණි පිණිස අල්ලන්නේ යාට අතහැරලා බලන්න බැරි જાතියක්. නිතරම සමාන සම්බන්ධව තියෙන අරමුණක් අරගන්නවා අරගෙන ඉවරලා ඒක නෑ කියලා ඔප්පු කරන්නයි භාවනාව ගෙනියන්නේ. ඉතින් ඒ නිසා ඒක විපරිණාමයටපත් වෙන්නපත් වෙන්න ඒ කල්පනා යහ කල්පනා ඇති මනසට තියෙනවා දැන් නම් වැඩි පටන් ගන්න තියෙන්නේ කියලා. ඒක බලාන ඉන්නකොට ඉන්නකොට වර්ධනයක් අභිවර්ධනයක් සපක් නෙවෙයි තියෙන්නේ ක්ෂය වීමක් වැය වීමක් දුකක්. ඒ දුක පහළ වෙනකොටම ඒ යහ කල්පනාව ඇති කෙනා දන්නවා මගේ මෝඩ හිතට මේක තේරෙන්නේ නැති වුණාට සරුවචන්හන්සේ දීලා තියෙන පාරණා හරියටම හරි කියලා. හැබැයි වෙණි විප්ලවීය කල්පනාවක් එන්න භාවනාවේ සෑහෙන දුරක් යන්න ඕන. යනකම්ම භාවනාවේ හම්බෙන හැම දෙයක්ම තක්පීර් කරවන සුළුයි. අන්දමන්ද කලවන සුළුයි. බය උපදවන සුළුයි. ඒ මොකද අනිකුත් සමතනක භාවනා කියන වචනය තේරුම් ගන්නේ රැස් කිරීම එකතු කිරීම කියලා. මෙතනදී අල්ලගත් රූප ධර්මයේ ක්ෂය කිරීම වැය කිරීමයි චිත්ත වෙන්නේ. රැස් කිරීමක් නෙවෙයි. හැබැයි ඒකට ප්‍රඥා පරිපූර්ණයක් සිද්ධ වෙනවා. විපුල භාවයක් ඇති වෙනවා. ඉතී යෝගාචරය ප්‍රඥා විපුල භාවයක් පරිපූර්ණයක් වෙනකොට අතිංගල්ලන දේවල් නම් බලාපොරොත්තු වෙන්නේ සම්පූර්ණ බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. ඒක නිසා මේ වගේ ප්‍රශ්නයක් සර්වඥාන්සේ ඉදිරියට ඉදිරිපත් කරගන්නෙම භාවනා කරන කෙනාගේ ඔළුවට සාන්තියක් දෙන්න ගන්නෙ. කල්පනා කරනකොට භාවනා කරන එකට තියෙනවා වගකීමක් තියෙන්න ඕනේ. ඒක තමන් කරන භාවනා පිළිබඳව දැනුවක් විශේෂයෙන්ම අත්දැකීමක් විශේෂයෙන්ම හුරු ගමනක් යන්න කැමැති ගතියක් විශේෂම නාමතාවයක් එනකොට මුණ දෙන ගතියක් නැතුව භාවනා කරන්න යන කෙනා අනිවාර්යයෙන්ම මේ අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේට බහින්න බහින්න බහින්න පදනම් විරහිත ගතියකට බය ගතියකට අසරණ ගතියකට අනාථ ගතියකට පත් වෙනවා. එතන නිසායි දරුවන්ස් කියන්නේ මේ මේකෙදී ශ්‍රද්ධාව අවශ්‍යයි ජීවිත පරිත්‍යාගයෙන් කාය පරිත්‍යාගයෙන් මේ එළඹ වාසය කිරීමේ ශක්තිය දන්නේ නැත්නම් ඒක නාට ඉතාම අමාරු ඒ නිසා අපි මේ කාට කාටත් නිකම් ආවට ගියට භාවනා කරන්න කිව්වට ඒක භයානක ආරාධනාවක්. හැමෝටම මෙහෙම භාවනා කරන්න බෑ. භාවනා කරන්න භාවනා කරුවාට පස්සේ ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සේ මුන්තර මන්ත්‍රේ ජප කරලා කපුව පරල වුණා. ඒකට කොට්ටෝරුව වයලා දුවන්න පටන් අරගත්තොත් එනත වටේ ඉන්න මිනිස්සු දුවන්න පටන් අරගත්තොත් මොනතෝ විලක්කක් කරන්න හම්බෙන්නේ. යන්ත්‍රේ මන්ත්‍රේ හරණ කපුව පරල වෙන්නේ. පරල වෙනකොට தත්ත්වේ පාලනයෙන් ගිලිහෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ධර්මයේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. නැතුව සියල්ල අපේ යාපානයක් කරතේ සිද්ධ වෙනවා නම් ඉතින් ඒක කවදාකවත් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම බලාපොරොත්තු කෙනෙක් එහෙම මතිමතාන්තර තියෙන කෙනෙක් දන්නා දුන්න වනසීපාවකටවත් භාවනා කරපන් කියලා නම් කියන එක. මොකද භාවනා කරුවට ඔය හිතන දේවල් නෙමෙයි හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා කිසිසේත්ම තව කෙනෙක්ගේ භාවනාවට තව කෙනෙකුට වගේ කියන්න බෑ. එයාට සිද්ධ වෙනවා භාවනා කරන ගමන් ඉදිරි බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් විශ්වාසයක් ඇති කරගෙන මේක හරි පාරද යන්නේ නරක පාරද යන්නේ කියලා Tamanටම Taman ඉනහැර පෑමක් ඇති කර ගන්න පුළුවන් විදියට යන භාවනාව වලට තමයි මේ ප්‍රායෝගික භාවනාව කියලා කියන්නේ නැත්නම් අපි කියනවා ගුඩ ධර්ම කියලා කියනවා গুপ্ত ධර්ම කියලා හිතනවා ඒ ගුරුවරයාගේ ආනිසංසින් ආශිර්වාදයෙන් වැඩි වෙයි. එනතන් දන් දීලා සිල් රකපුවාම භාවනා සිද්ධ වෙයි. එනතන් යා කාලේ පැමිණිච්චාම සිද්ධ වෙයි ආදී වශයෙන් අපි ලාමක දේවල් අවස්ථාවාදීව කල්පනා කරාට භාවනා කියන්නේ එහෙම එකක් නෙවෙයි. භාවනා කියන්නේ ඒකාන්තයෙන්ම ජීවිත පරිත්‍යාජ මුළු ජීවිතේ මහා සම්බන්ධ පරිශ්‍රණයක්. ඒ පරිශ්‍රණය පටන් ගන්න කිසි කෙනෙක් අංග සම්පූර්ණ දැනකින් නෙවෙයි පටන් ගන්න. හැම කෙනාම පටන් අරගන්නේ මේ දැනට තියෙන කරදර චිත්ත පීඩා අසහනකාරී தත්ත්වයේ තීරුම් අරගෙන ගැලවීමට කටයුතු කරනවා මිස මේ භාවනාවේ ගැඹුරක් දරගෙන නෙමෙයි කතා කරන්නේ. ඒ නිසා සර්වචනාචේ ධර්මයක් දේශනා කරනකොටම තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ ධර්මයේ සාධාරණීකරණ ගැනීම සඳහා තමන් වහන්සේ ප්‍රශ්න කරගන්නවා. මොකද කිසිම භාවනා නොකරන කෙනෙකුට හෝ භාවනා පිළිබඳ යහ කල්පනාවක් නැති කෙනෙකුට මේ මේ සර්වචන අහන ප්‍රශ්නේ අහන්න බෑ. ඔබ යම් ආකාරයකට මේ භාවනා ප්‍රතිපදාවේ ඕලාරිකත්ව භාව අත්පටිලාභයක් දේශනා කරනවා නම් ඒ දේශනා කරන්නේ කොයි වගේද? ආස්තික දෙයක්ද නාස්තික දෙයක්ද ඇයි ඒක ඉදිරිපත් කරන්නේ කියලා භාවනා කරන බෞද්ධ අහන්න බයයි මේ ප්‍රශ්නේ. මොකද බෞද්ධ කල්ැතුම තීන්දුව කළේ මේක අනාත්මයි කියලා. දැන් සරුවත් වෙනස් අනාත්ම කියන්නේ ඉතල මේක ආත්මයි කියලා ඉන්නේ. ආත්මයි කියලා ආත්මේ ප්‍රතිෂ්ඨේපණේ ප්‍රතිස්ථාපණය ප්‍රතික්ෂේප කිරීම නිෂේධණය තමයි අනාත්මය මත කරන්නේ. නිසා ඉස්සල්ලාම මේ තියෙන ආත්ම අත්පටිලාභය නැහැ කියලා පටන් අරගත්තොත් එතන කිසි තොවිලක් නැහැ. කිසි ගමනකුත් නැහැ. නිසා අත්පටිලාභයක් තියෙනවා. ඒ නිසා අපි කිව්වොත් මේ දේනාසී ඉන්නවා මම කියලා ඉන්නවා කියලා ඒක නිකන් කියන්නේ නිකන් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒක ඔප්පු කරලා ප්‍රතික්ෂේප කරන්න ඕනේ. ඒක නම් ඉන්නවනම් ඉන්නවා. ඒකේ නෑ කියන දෙයක් නෑ. ආනේ ඉන්නේ එක එළියට අරගෙන නිර්වචනය කරලා මායින් ඉංගම් බලලා දැන් ඔප්පු කරලා බලන්න. ඔප්පු කරලා බලන්න බලන්න බලන්න බලන්න එක නැති වෙනවනම් එතකොට කීයගේ ඔන්න ඉන්නවයි කියලා කිව්වට ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒකෝට භාවනාදී සිද්ධ වෙන්නේ මේ ඇත්තේය කියලා ගන්න දෙයක් නැත්තේය කියලා ඔප්පුගෙන එකක් විතරයි. ඉතින් පටන් ගන්නකොටම නැත්තේ කියලා පටන් අර ගන්නවනම් ඉතින් භාවනා කරන්න ඕනේ නැහැ. භාවනාව කියන්නේ නැහැ. ඒ මනුස්සයා ඉන්නේ කොණ්ඩේ ක්‍රේල් වෙලා නෙවෙයි ඔළුව ක්‍රේල් වෙනවා. අද බෞද්ධ පටන් අර ගන්නකොටම ආත්මයක් නැහැ කියලා පටන් අරගන්න. ඉතින් ඒක නිසා මේ මනසට මේ භාවනා කරන්න ඉස්සෙල්ලම පුතුමාකාර පටලවිල්ලක් තියෙනවා. ඒ මනසට කිව්වොත් මේ මේ Tamange කය යහ සෞඛ්‍යයෙන් තියෙන්න ඕනේ. මේ කයට මෛත්‍රියක් තියෙන්න ඕනේ. මේක අත්තිකිලමතාන යෝගයට යන්නත් එපා, කාමසුකල්ලිකාණයට යන්නත් එපයි කිය. අද ඉන්න බෞද්ධයන් 150ට වැඩ පිළිසක් Tamange ආත්මයට වෛර කරනවා. මේ ශරීරයට දුක් දීම හරහා සදාචාරවාදයක් කරා අනවශ්‍ය විනය කරුණු ඉදිරිපත් කර ගැනීමක් කරා පුදුමාකාර විදියට හොස්ස බිමේ ඉල්ලගෙන අඬා වැටිච්ච ස්වරූපෙන් තමයි මේ අනාත්මය තේරුම් ගන්න හදන්නේ. එහෙම කෙනෙකුට කතාකත් අමාරුයි. අඩු ගානේ මේ ව්‍යාපෘති මොකද්ද කියලාවත් තේරුම් ගන්න බෑ. එහෙම පදනමක්වත් නැහැ. ඒක නිසා සර්වඥාන්සේ අහන්නේ පිට කෙනෙක් මගෙන් ඇහුවොත් ඔය කියන අත්පටිලාභය දේ ප්‍රාණී පිණිස දේශනා කරන අත්පටිලාභය කෙතෙක්ද කොහොමද කියලා ඒක සර්වතන දේශනා කරන්නේ අයං වෝ සෝ ආවසෝ ඕලාරිකෝ අත්භාව පටිලාභෝ මේ මම කියන අත්භාව පටිලාභය බුදුහාම කරන කෙනාට ප්‍රහාණී පිණිස ධර්ම දේශනා කරන්නේ ඒ දේශනා කරනකොට ඒ ප්‍රතිපදාවට අනුව කටයුතු කරනකොට උඹලක තිබුණ අර සංකීර්ණ වෙච්ච ඔළුව අවුල් කරන කෙලෙස් ධර්ම වර්ගයක් අයින් වෙනවා. බලඟ නැති භාවනාමය වශයෙන් ගුණ ධර්ම ටිකක් ලඟ වෙනවා. සද්ධා විරිය සමාධිපත වැඩෙනවා. බිර ප්‍රඥාව වැඩෙනවා. මොළේ පළල් භාවයක් ඇති වෙනවා. මම මේ පෙන්නලා දෙන්න හදන අත්බව පැටලාවේ මෙන්න මේ නීවරණ තියෙනකොට තියෙනවා. නීවරණ නැති වෙනකොට නැහැ කියන එක Tamanටම තේරුම් ගන්න පුළුවන්. මොකද කොච්චර නීවරණ නැතුව ගත කරත් පරියන්කෙන් නැගිටිපුවම ආය නීවරණ එනකොට ආය ආත්මභාව ප්‍රතිලාභයට එනවා. ඒකට එයා දන්න ඕන්න මේ මානසික තත්ත්වයටදී නීවරණ සහිත ආත්මභාව ප්‍රතිලාභ මේ කල්පනාවේදී මම කියනවා. මම කියන්නේ රූපේ තමයි. නමුත් නීවරණ අයින් කරගත්තට පස්සේ නැත්තම් ඒ රූප ධර්මයට එළඹ වාසය කරනකොට එහෙම පෙන්වන්නට මායින් සීමාවල් සහිත අත්බව පටලාභයක් නැහැ. එතකොට තමයි මේ ජීවිතේදීම වර එකද ඉන්නවා වර එක නෑ මේ දෙක අතර තියෙන්නේ යහ කල්පනාව සහ යහ මානසිකාරයයි ඒක එච්චර බුද්ධිය රසින්න වෙච්ච එකක් නෙවෙයි වරක හරි වරක නෑ. ඉතින් ඒක නිසා ඒකේ නාම තමන්ගේ එක පරියන්කයක් ඇතුළත එක දවසක් ඇතුළත එහෙම නැත්නම් එක කාල සීමාවක් ඇතුළත මේ අත්පටිලාභය සහිත මානසිකත්වයත් මේ අත්පටිලාභේ රහිත මානසිකත්වයත් එකම පුද්ගලයා එකම ජීවිතය තුළ බුද්ධි. අන්නේ බුද්ධි විදිල්ල ආධ්‍යාත්මික ජීවිතයේ පළවෙනිම පිම්ම, අඩේටි පළවෙනි කඩයිම. ඉතින් මේකට කියනවා කායනුපසනාව. මේකට කියනවා රූප කර්මස්ථානයි කියලා. ඉතින් ඒක තේරුම් අරගන්න නැතුව ඒක හරියටියට ඉංගන් මායෙන් බලන්නේ නැතුව ඊට එහා තියෙන මනෝමය අත්පහපන් මනෝමය අත්පටිලාභය අරූපී අත්පටිලාභය හොයන්න බෑ. ඒ නිසා අපි පොඩ්ඩක් වෙලා ගනිමු මොකද්ද මේ ඕලාරික අත්පටිලාභය කියලා මේ දරුවචනස අපට වහින් වරෝ භාෂාවෙන් පිළි කරලා දෙන්නේ. ඉතින් පැහැදිලිවම අනික සූත්‍රත් එක්ක සාකච්ඡා කරනකොට මම කලින් කිව්වා වගේ මේ රූපය මමය මේ රූපය මගේ ආත්මයය මේ රූපය මගේ වශයේ පැවැත්විය හැක්කක්ය මේ රූපය මගේ සුභ සිද්ධිය පිණිස තියෙන එකක්ය එනිසා මේ රූපය වැඩි ජීවණු කිරීම සුභ සිද්ධිය වැඩි ජීවණු කිරීමක් කියලා අපි ළඟ පැහැදිලිවම අදහසක් තියෙනවා අඩු ඒක නැත්තම් තමන් ගා නැත්තම් මගේ අයගේ රූපෙට සලකන්න ඕන එයාට සැප දෙනවා කියලා කියන්නේ එයාගේ රූප දෙන එක සහ රූපයට සැලකිල්ල කියන එක අනිවාර්යයෙන්ම ගෘහස්ත්‍ය අතර පැහැදිලිවම තියෙන එක. අපි රූපෙන් තමයි අනිකාට සලකන්නේ. අනිත් එක්කන වෙන් කළ අඳුරගත්තේ රූපෙින්ම තමයි. දුවද පුතාද කියලා, අම්මද තාත්තද කියලා, අයියද මල්ලිද කියලා. අපි ඒක නඳුරන වෙන කිසිම ක්‍රමයක් නැහැ. ෆොටෝ එකෙන් තමයි අඳුරන්නේ. මේක තමයි මේ ඕලාරික අත්පටිලාභේ පිළිගැනීම. ඉතින් ඕක නැතුව ජීවත් වෙන්න බෑනේ. නිසා ඒක තියෙනවාමයි. ඒක තිබුණයි කියලා කියන්නේ කෙලෙසයක් නෙවෙයි. මුතුඥානසේ කියනවා ඔබ ජීවත් වෙනවා කනකොට බොනකොට ඔකත් එක ඉඳපන්. ඒකෙන් ඉවරලා අවශ්‍ය නම් මේ අත්පා පට්ඨපටිලාභයේ තියෙන පුස්ස, ඒකේ තියෙන කෝම්බේ, ඒකේ තියෙන විපරිණාම ගතිය, ඒකේ දුක් දෙන ගතිය, ඒක තමන්ට කීකරු කර ගන්න බැරි ආණ්ඩු මට්ටු කර ගන්න බැරි තත්ත්වයේ එහෙනම් අර ප්‍රතිපදාවට මම කියලා දෙන්නම්. ඒක කරන්න හැටි ඒක සඳහායි සරුවචන් වහන්සේ එවැනි දෙයකට පෙළඹෙන්න තරම් පෞරුෂත්වයක් තියෙන කෙනාට අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා පොඩ්ඩකට ওই කාම ලෝකෙන් අයින් වෙන්න. අයින් වෙලා අරණ්‍යයකට යන්න. ඒකේ Tamange ඔළුව බාහිරට ඇදලා දාන්නේ නෑ. ඇතුළට යොමු වෙන්න තියෙන අවස්ථාව වැඩිකම නිසා අරණ්‍යගත වෙන්න. නැත්නම් රුක්ඛමූලයකට යන්න, ගහක් මුලකට යන්න. ඒ ගහේ ඉන්නකොට ආමන්ත්‍රණ නැහැ. ගහකට ඉන්නකොට ආමන්ත්‍රණ නැහැ. නගරයක ගමක හිටියොත් ඒ ආමන්ත්‍රණ විෂ විදපු ඊතල වගේ කොහේ හිටියත් අපි ඒ ඒ ඊතල ටික ගෙදර තියලයි දුන්න අටවලා තියලයි ගෙදරින් එන්නේ මං අහවල් තැන අහවල් වෙලා ඉන්නවා අහවල් වලට කතා කරපුවොත් ගන්න පුළුවන් කියලා. ඒතකොට ඊතලේ හොයාගෙන අවිලා ඊමණසට වැදිලා විෂපීයක් දෙනා වගේ තමයි ආමන්ත්‍රණ කියලා කියන්නේ. ඊටගෙන හිටියත් හම්බ වෙනවා. ඉඳගෙන හිටියත් හම්බ වෙනවා. නිදාගෙන හිටියත් හම්බ වෙනවා. ඇවිදින් ඉන්නකොටත් ආමන්ත්‍රණ තියෙනවා. අපි අර කරන්න ඕනේ මේක කෙරෙන්න ඕනේ කියලා. ඒ ආමන්ත්‍රණ අපකරා පැමිණෙන ස්වභාවය කියලා බලපුවම කොච්චර කාලකන්නිද කියලා තේරෙනවා. කොච්චර විවේක තැනකට ගියත් ඒ ආමන්ත්‍රණයක් එන්නකොටම සහලව. ඒකට අනිවාර්යයෙන්ම අපි බැඳිලා තියෙන උත්තර දෙන්න එහෙම නොවුනොත් අපිට අද නඩු යන්න තරමට ගිහිල්ලා. අපිට අපේ විවේකයේ පිළිබඳව මට මගේ විවේකයේ පිළිබඳ කිසිම අයිතිවාසිකමක් නැහැ. ඒක පේනවා නිකන් අපි සම්පූර්ණ මේ විදිහට චිත්තක්ෂණයට හෝ කැපී ගියොත් භයානක කලබගෑනියක් වෙනවා. ඒ තරම්ම මේ ආමන්ත්‍රණ බහුල ජීවිතයක් අපි ගත කරනවා. ගහක් මුල කියන එකෙන් අදහස් කරන්නේ ගස් වලින් ගස් වලින් ආමන්ත්‍රණ නැහැ. අපි ගස් වලට ගස් වලට ආමන්ත්‍රණය කරත් ඒගොල්ලෝ ප්‍රතිචාරය කරන්නේ නැහැ. එහෙම නැත්නම් ශූන්‍යාකාරයකට යන්න කියනවා. අන්නේම ආමන්ත්‍රණ අල්ලාප සල්ලාප නැති පිරිසක් මැද. එහෙම නැත්නම් මේ කාම භෝගී නැති පිරිසක් මැද ඉන්න තැනකට ගියාට පස්සේ ඔන්න උඹට අල්ලලා දෙන්න පුළුවන් මේ ඕලාරික අත්පටිලාභය කියන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොටම සර්වචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් යගේ ආරණ්‍යගත වීමකින් රුක්ක මූලගත වීමකින් ශුන්‍යාකාරගත වීමක් වෙනවනම් එයා ඒක اگේ කරනවා. තාම ගිහිල්ලා නැහැ ප්‍රතිපදාවට. මේ ප්‍රතිපදාවට පපතරිය රකස් කරනවා. එතෙන්ට ගියාම නම් යාට තේරෙන පටන් අරගනී කියලා මේ අරණ්‍ය වාසය තුල රුක්ක මූල වාසය තුල ශුන්‍යාකාර වාසය තුල මට ගෙවල් දොරවල් ඉන්න හරකම් බල්ලන් ඌරන් ඉලුවන් පිළිබඳ කතාවක් ඕනේ නැහැ. මට ඒ පිළිබඳ කිසිම මානසික අසහනයක් නැහැ. ගොවිතැන්පත් කිරිල්ලක් ඊට කඩන් පිළිබඳව කතාවකුත් නැහැ. මට රත්තරන් මිනිමුතු පිළිබඳ කතාවකුත් නැහැ. මේ ගෑනුගේ පිරිමින්ගේ ඒ උත්සව එහෙම නැත්නම් ඒ චාරිත්‍ර භාගකීම් යුතුයකම් පිළිබඳ කතාවකුත් නැහැ. මොකද මම අරණ්‍යයේ ඉන්න එකයි සතුට වෙන්නේ. මේකටමයි සර්වචන කියන්නේ කෙලස් තුරු වෙනවා කියන්නේ. අරණ්‍යයේ ඉඳගෙනත් දුගේ උපන්දිනේ කවද්ද, පුතාගේ උපන්දිනේ කවද්ද, අරක මේකද මේක මේකද හිතනවනම් ඒ මනසයා එතනත් කරදර කරගෙන මෙතනත් කරදර කර ගන්නවා. අරණ්‍යයේ ඉන්න මනසෙන්නේ හොල්මනක් විතරයි. නිසා අපි ආවනම් අරණේකට අපි ආවනම් රොක්ක මූලයකට අපි ආවනම් ශූන්‍යාගාරයකට සංකලේශිකා ධර්ම පහියන්ති කියලා කියන්නේ බොහෝ ප්‍රසිද්ධ දෙයක්. අනන්‍ය වාසී කතාව තුළ අරකම් බල්ලන්ගේ උරන් ඉලුවන් පිළිබඳව කතාවක් නැහැ. විෂිකර්මයේ පිළිබඳ කතාවක් නැහැ. කෙත්තතු බලා ගැනීමක් පිළිබඳව. පතරම් මිනිත්තු පිළිබඳව ඩොලරක ඉහළ ගියත් එකයි පහළ ගියත් එකයි. එහෙම නැත්නම් ගමේ තොටේ තියෙන ඒ උත්සව වගේ කීයුතුක නැති බව නිසාම ඒ කෙනාට ඒ විශාල මානසික අසහනයක් එයා සම්බන්ධ විශාල ආතතියක් එයා සම්බන්ධ විශාල දැවිලි තැවිලි අඩුවීම තේරෙන්නේ නැත්නම් ඉතින් ඔලොමොට්ටලයි ඉතින් තකතිරුයි ඉතින් මෝඩයි ඉතින් අවිද්‍යාවයි ඉතින් තණ්හාවයි අරණියට ආවත් ඒ සංකලේශිකා ධර්ම ටික තමයි ඔලඟ තියාගන්නේ එහෙමනම් අරණ්‍ය වාසයක් නැහැ. ගෝදානීය ධම්මා අභිවෘද්ධ සාභිවට්ටි සත්‍ය කියලා කියන්නේ මේ අරණ්‍ය මෙන්න මේ මේ දේවල් වලින් මට සර්පෙක් කාලා එතන වැටලා මැරලා යන්න පුළුවන් කලබගෑනියක් නැහැ. එහෙම නැත්නම් සර්පෙක් කියලා මුලක් පා ගන්න ඉඩ තියෙනවා. කවුරක්වත් මගේ සාන්තියට සහනයක් නැහැ. ඒක නිසා මට නිදහස මැරෙන්නත් පුළුවන්. gedaraක ඉඳදී මැරුණොත් දැන් තියෙන ක්‍රමේ හැටියට අපායට ගිහිල්ලා කරන්න ඕනේ ටික මෙහි ඉන්න ඇටෙන්ඩන්ට්ලා කරලා දෙන්න. කටු ගහනවා, බොක්කට ඊතල බස්සනවා, අතපැත්තෙන් අලවංගු බස්සනවා. කරන්න දෙන්නේ දෙන තේරම කරනවා නෑදෑයෙක් මැද හිටියොත් මොනම තාලකින්වත් ගලවෙන්නේ නැහැ. ඒකල්ල ලියනවා කරන්න තියෙන දේ නම් කරා ලෙඩා මල. එහෙම තමයි මරණ තාත්ත කියලියනම ලියන්න තියෙන එක නෙවෙයි කියනවා අපායට ගිහිලා කරන්න තියෙන ටික මෙහෙදි කරලා තියෙන්නේ අමරජුරණ බයන දෙයක් නැහැ කියලා ලියන්නේ. ඔන්න නෑදෑන දන්න කෙනෙක් අතර මැරෙන්න ගියොත් ඔන්න අපිට හම්බෙන ලාභේ. ඒකට හරි බයක් තියෙනවා. මේ මනුස්සයාට ඒ කට ටික අන්නවෙ නැත්තම් මැරෙන්නේ ඉස්සලා. ඒ බසර දෙන්න දේවල් බසගත්තේ නැත්තම් අපේ යුතුයකම සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද අරන්නේ ජීවත් වෙනකොට අපි ජීවත් වෙන්න තියෙන්නේ අපි කාටවත් වගකීමක් නැහැ. මේක ඇයි කොලේ ගස් කොළන් වල කිසිම කෙනෙකුට රක්ෂණයක් නැහැ. කිසිම කෙනෙකුට කිසිම කෙනෙක්ගේ අවවරණක් නැහැ. ස්වභාව ධර්මානුකූලව උපදිනවා ස්වභාව ධර්මානුකූලව මැරෙන අඩුවානේ ඒ පැත්තට අගේ ආඩම්බරයක්වත් තියෙනවනේ ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනකොට ඒකවල තමයි තමන්ගේ ශක්ති තමන්ගේ ප්‍රතිශක්ති පිළිබඳව කායික ශක්ති පිළිබඳව ශිල්ප පිළිබඳව විශ්වාසයක් මිස දෙවන්නේක් ගැන විශ්වාසයක් නැහැ දෙවෙනි සංවිධානයක් ගැන විශ්වාසයක් නැහැ ඒ විශ්වාස කරන හැම එකක්ම අරන්න ප්‍රතිපදාවට කෙරෙන බරපතල අභියෝගය ඒ නිසා පුද්ගලිකව තමයි දැනගන්න තියෙන්නේ මේ කැලේකට ආවයි කියන එකම දන්නවනම් ප්‍රතිපදාට ඉස්සර වෙලා. ඒ සංකීලික ධර්ම අයින් වෙන හැටි, ඒ වෝදානීය ධර්ම වැඩෙන හැටි ඒකට උපරිම සංකේතය තමයි භික්ෂුවක් කියලා කියන්නේ. කිසිම කෙනෙකුට වග වෙන්න ඕනෙත් නැහැ, කිසිම කෙනෙකුට අපේක්ෂාවකුත් නැහැ. තමන්ට ඕන දේ කරගන්න. ඉතින් ඒක ආයතනකින් බලාපොරොත්තු වෙනවනේ. විවස්ථාවකින් බලාපොරොත්තු වෙනවනේ. කවුරු හරි උගන්වන්න ඕනේ කියලා කියනවනම් එහෙනම් ඉතින් අස්සය වතුර ළඟට ගෙනිච්චාට බොණ්ඩ දන්නේ නැත්නම් අස්සයට වතුර පොවන්න හදනවා වගේ වැඩක්. ගුණේක අස්සයගේ වැඩේ බුදුහාමරෝ පෙන්නලා දීලා තියෙනවා වතුර. අන්න ඒ වගේ අද අපි කරන මේ අරණ්‍යගත වීම, කුමූලගත වීම, ශුන්‍යකාරගත වීම, එහෙම නැත්නම් අපි මේ භ්‍රමචර්ය ජීවිතයේ ඒ තියෙන මේ సౌందර්යය මේ අපි මොකටද මේ කරන්නේ කියන එක ਸਰවචනාංශයේ මූලික මානසික සකස් කිරීමක් වශයෙන් තේරුම් ගන්නවා. ඉතින් ඒක කළ යම් කිසි කෙනෙකුට හිතුනොත් අනේ මම මේ ගත කරන හැම චිත්තක්ෂණයක් පාසාම ගංගදාහුල ප්‍රශ්න මට නෑ, ගීගෙදර ප්‍රශ්න මට නෑ. මට තියෙනවා තියෙන්නේ මේ අරණියේ තියෙන පොඩි පොඩි ප්‍රශ්න ටිකක් විතරයි කියලා. අර ලොකු ප්‍රශ්න රාශිය පොඩි ප්‍රශ්න රාශියෙන් ප්‍රතිස්ථාපනය කරන්න දන්නවනේ ඒ මනසට හැම ගත කරන චිත්තක්ෂණයකම කටුකොහල කර රිංගාගෙන ගත කර මිනිහෙක් දැන් කෙලින් යන්න පුළුවන් තරකට ආවා වාගේ ශාන්තියක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් නම් අරන්නිට ආපු ගමන් තියෙනවා. තවත් ඉඳලා දවස් දෙක, සුමාන දෙක, මාස දෙක, අවුරුදු දෙක ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආයසරයක් ඒකේ තියෙන මේ සැහැල්ලු ගතිය වෙනුවට ආය සංකලේශ ධර්ම අවශ්‍යයි. තායෙත් අර පරණ පුරුදු ගෙවල් දොරවල් ප්‍රශ්න ඒවම නැති බැරිකම් මේ ඒවම නැති බැරිකම් වල තියෙන කටුකම් ප්‍රිය කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ යා තාම සංකලේශ ධර්ම ප්‍රහාණය සහ ඕදාන ධර්ම අභිවර්ධනය පිළිබඳව ප්‍රතිපදාවට කල්ැතුවම තව වෘතු කරන්න. අපි හිතමු යම් වෙලාවක ඒක නා එහෙම විවික්යක් හොයාගත්තා කියලා ඒකට කියනවා කාය විවික්ය කියලා. අපි කය වශයෙන් වෙන් වෙනවා දන්න කියන නේද පරිවර්තේ භෝග පරිවර්තේ නිවස්තු වලින් දන්න කියන වස්තු වලින් වෙන් වෙනවා. දන්න කියන නෑදෑයන්ගේ වෙන් වෙලා අපි මෙතෙන් ඇවිල්ලා ඒකේ තියෙන මේ సౌందර්ය කැලේකට ගිහිල්ලා ජම්බරියක් කරන බාලදක්ෂයෙක් වාගේ අගේ ආඩම්බරේ තේරුම් ගත්තා නම් එයාට තේරුම් අරගෙන තේරෙන් ගැනෙන්නේ රටකින් ලෝකෙකින් එන්න තියෙන කංකරච්චල් ඉසිකක්කු අසහන දෙන්නේ අසහන ටිකක් තියෙනවා නොදන්නකම නොපුරුදු ගතිය කලාගෙන ගතිය එහෙමත් ඉඳලා යම් වෙලාවක එයාට පුළුවන් වුණොත් මේ අරන්නේ තියෙන මේ කංකරච්චල් ටික අසහන ටික නොදැනුවත්කම් ටික තියේදී මේ දැනුම සම්පූර්ණයෙන් තමන්ගේ කායට විතරක් සීමා කරන්නේ. ඒකේන සම්පූර්ණ ලෝකයක් තියෙන කරදර අටහැරලා දාලා මේ කය කියන දැවීම තැවීම පමනකට ගන්නවා නම් ඒ ගැනීමම මේ ඕලාරික අත්පටිලාභයේ තේරුම් ගන්න පළවෙනි පියවර. ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මම දැන් මෙතන කියන එක. කාටවත් ඒක නෑ කියන දෙයක් ඇත්තේ නෑ. ඒක පිළිගත්තයි කියලා බුදුජාණන් වහන්සේගේ අනාත්ම ධර්මයට පහර වැදීමක් වෙන්නේත් නැහැ. මේ මම දැන් මෙතන එතන මම ඉන්නවා. නැත්නම් ඉඳගෙන ඉන්නවා මම ඉඳිනවා කියලා මේ දන්න ගතිය ඕලාරික අත්පටිලාභ කියලා බලගත්ත ප්‍රශ්නයක් නේ. මේක හොඳට තහවුරු කරගන්න. මේක තහවුරු කරගන්නවා කියලා කියන්නේ ඒ තරමටම ලෝකය අමතක කරයි. එනිසා මෙතන තහවුරුව කියලා කියන්නේ ලෝකයේ අස්ථාවරකම. ලෝකයේ පිළිබඳ මොනම හැඟීමක් හෝ කල්පනාවක් තියෙනවා මේ කායට හිත ගන්න බෑ. එතකොට ඒකේන මේ කායට හිත ගැනීම ආත්මය පිළිගැනීමක් ආදී වශයෙන් කල්පනා කරලා ඒ වෙනුවට ලෝකයේ මොන හරි කුණු කන්දලයක් අත ගන්න පටන් අරගත්තොත් වැඩේට බහගෙනවත් නැහැ. ඒක නිසා අපි තීරුම් අරගන්න ඕනේ බුද්ධ ඥානසේ දේශනා කරන මේ ඕලාරික අත්පටිලාභය තීරුම් අරගෙන ඒක පුස්සක් බව තීරුම් කර දීවන. ඒක වෙනස් වෙන දෙයක් බව තේරුම් කර දීම. දුකක් බව තේරුම් කර දීම. මේකේ ආත්ම වශයෙන් ගන්න සාරයක් නැති බව තේරුම් කර ගන්නට නම් මොකේද ආත්ම භාවපටලාභයක් නැත්තේ? මොකේද සාරයක් නැත්තේ කියලා තේරුම් ගන්නට කොටු කරගත්ත කොටස පිළිබඳව යෝගාවචරයට හොඳ පැහැදිලි අවබෝධයක් ඕන. ඒ නැතුව දකින් දකින්නේ කී ආත්ම භාවයක් නැහැ කියලා ඔප්පු කරන්න පටන් අරගෙන පටන් අරගත්තට ඉවර කරන්න අපේ ජීවිතේ බඳි. ඒක නිසා සර්වඥයන් සඳහන් කරනවා ඔබ පෙන්නන්නේ අනාත්මය උපකරණ හදන්නේ මෙන්න මේ ටිකේ කියලා රිසර්ච් පේපර් එකක් ලියන්න ඉස්සර වෙලා ප්‍රොජෙක්ට් එකේදී ප්‍රමාණ කරන්න එපා මෙන්න මේකයි මම හොයලා බලන්න හදන්නේ කියලා අන්න ඔය ප්‍රොජෙක්ට් කාර්යෝ දැන් කරන්නේ බුදුහාමුදුරුවෝ 2006 එකට ඉස්සෙල්ලා මේ අරමුණු කරනවා කියන අදහසයි ඒ දැනටත් අපි මේ ප්‍රොජෙක්ට් රිපෝට් එකේ උඩම ලියන්නේ අරමුණ කියලා. මම මෙන්න මේ කොටසයි ඔප්පු කරන්න ඕ නැති කරන්න හදන්නේ කියලා ඉස්සල්ලාම මේ භාෂාවේ නිර්වචනය දීලා මෙන්න මේ කොටසයි මම වැඩ කරන්න හදන්නේ කියලා කියනවා. ඒ වගේම යෝගාචර දැනගන්න ඕනේ මේ ඕලාරික අත්පටිලාභය කියලා ඕ කියන්න හෝ නැහැ කියන්න හෝ සීමා වශයෙන් වන්නේ Tamange කය. ඒක ਸਰවත්‍ංශ දේශනා කරන උද්දම් පාදසලා දෝකේ සමන්තක තච වරියන්ත පුරණ ආනාපකාර අසුචින කෙස්වලින් යට පාතලයෙන් උඩ හැම පිළිගෙව කොට ඇත්තා වූ මේ දෙතිසක් අකුස මේ අසුචියෙන් පිරුණා වූ මේ දෙයටයි මේ හිත සීමා කරන්නේ. ඒක සීමා කරලා ඒක බාහිර ලෝකයෙන් පරිච්ඡේද වශයෙන් පරිච්ඡින්න වශයෙන් හරියටම දැනගන්න ඕන වෙන්නේ මේ ටිකේ සතිය පවත්න්නේ මේ ටිකේ සතිය පවත්න්නේ නැහැ කියන. එහෙම නැත්නම් බාහිරේ සතිය නොපැවැත්වීම සහ අභ්‍යන්තරයේ සතිය පැවැත්වීම එකිනෙකට සාපේක්ෂ බව දන්නවා. දැනගන්න. දෙකම එකවරේ කරන්න කිව්වොත් එකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා යම් වෙලාවට යෝගාවචරයේකට මේ ජීවිතයේදීම එකතැනක වාඩි වෙලා ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ මම දැන් මෙතන ඉන්නවා කියනට එළඹ වාසය කරන්න පුළුවන්. සත්‍යමත් වෙන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන්. බැලුවාගත් වීදිකෙන් බලන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණේ ඒ යෝගාවචරය ප්‍රහාණය කරන කෙලෙස් ප්‍රමාණය මෙත්තෙක් ඇයි කියලා නෑ. මුළු ලෝකයක් සම්බන්ධ අසහන, අතීතනාගත අසහන, අතන මෙතන අතහන, අරයමයා ගැන අසහන සියල්ලම මේ චිත්තක්ෂණයෙන් සාධක කරලා. ඒකේ යෝගාවචරය එතනම අනුමෝදගුණේ නැත්තම් එතරම් තමන්ගේ වීරත්වය දන්නේ නැත්තම් මේක ප්‍රතිපදාවක් බව දන්නේ නැත්තම් මේකෙන් කෙලෙස් මෙච්චර කැපෙන බව දන්නේ නැත්නම් යාට ඉදිරි ගමනක් නැහැ. ඒ නිසා නූෝදන් වෙන සමාදන් වෙන මේ ඕරර එක අත්පටිලාභය කියන එක නිර්වචනය කරනකොටම ਸਰවචනාතික තියෙන ප්‍රායෝගික ක්‍රමවේදයේ තේරෙන පටන් ගන්නවා. ලෝකයක් අල්ලගෙන අපි දන්නේ නැති කියලා වරක් අල්ලගෙන ඒකේ අලගේ මුලගේ හොයනව නෙවෙයි. දන්න ප්‍රමාණයක් කරගන්නවා. ඒකට කියනවා පරිච්ඡින්න ඥානය කියලා. පරිච්ඡේද ඥානය කියලා. අරකින් මේක වෙන් කරගන්නවා. වෙන් කරගත්ත ගමන් මේ පරිේශණය කෙලවර කරගන්න පුළුවන්. ඒකට මොහොතෙන් මොහොත අරමුණු මාරු කරන ගත්තොත් මොහොතෙන් මොහොත නිර්වචනය මාරු කරන ගත්තොත් ඒක නාගේ කවදාකවත් පරිේශණය කෙලවරක් කරන්න බෑ. මේ ජීවිතේදී කවදාකවත් අත්දකින්න බෑ. ඒක නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මම වාඩි වෙලා මම දැන් මෙතන. එතකොට සර්වචන සඳහන් කරලා තියෙනවා මේ මම දැන් මෙතන කියන එකේ නැත්නම් මේ ඕලාරික අත්පටිලාභය රූපී චාතුම්මහ භූතිකෝ අතරමහ භූතියෝ මෙතන වැඩ කරන්නේ. ඒ නිසා කාටවත් මේ මම දැන් මෙතන කියන තැන හිත ගත්ත කෙනාට මේක ඇතුළේ මේ හතර මහා භූතයන්ගේ වැඩ නොදක ඉන්න බෑ හරියට තේඩාවක් බලලා තේඩාවේ වෙලු හතර බලන්න නැතුව ඉන්න හදනවා. තේඩා කියන්නේ වෙලු හතර තමයි. වෙලු හතරෙන් තමයි තේඩාව හැදලා තියෙන්නේ. අපි තේඩා ස්වරූපයෙන් ගත්තට හතරක් එකතු වෙලා හැදලා තියෙන්නේ. ඒ තේඩාව දිගේ ඇහැදගෙන ගියොත් එක තැනකදී තමන්ගේ මුලිච්ච වෙන වෙලුව නෙවෙයි ඊගාව චිත්තක්ෂණය මුලිච්ච වෙන්නේ. ඊගාචිත්තක්ෂණේ තව එකක්. ඊගාචිත්තක්ෂණේ තව එකක්. හරස්කඩ කපලා කපලා බලනද වර්ණ හතර බෙලු හතරකින් හදන තේඩාවක් අරගෙන එක එක තැන්වලදී Tamanට මොහොන දෙන තේඩාව වර්ණය වෙනස් වෙවි කරකි කර කියන්නේ. ඉතින් ඒක නිසා බුදුරජා බුදුහාමුදුරුවෝ මේකේ ලාභයක් ගන්න. ඒ මොකද Tamanට ඉස්සර වෙලාට පේන ප්‍රකට වෙලා පේන වර්ණය අනික් වර්ණ යටපත් කරනවා. ඒ නිසා ඉස්සරහට එන වර්ණේ විතරයි ගන්න ඕන හතරම ඉගෙන ගන්න ඕනෙත් නැහැ කියලා අපිට අර අපි පරිශ්‍රණය සඳහා ගත්ත අරමුණු සඳහා ගත්ත එක අත්‍යකේ අසහනය විශේෂේත්‍රය හතරෙන් එකට අඩු කළා. හතරමහා භූතයන්ගෙන් එක සැරයකට ප්‍රසිද්ධ වෙන්නේ එකයි. ඒකේ යට තියෙන විශාල ධර්මතාවක් ඒ එක අනිත් තුනම යටපත් කරනවා. ඒක අධිරාජ්‍යවාදී ක්‍රමයක්. මේ අධිරාජ්‍යවාදී ක්‍රමය බුදුහාමර වාචිත ගන්නවා ප්‍රකට වෙන්නේ මොකಾದ? ඒක තමයි ඕලාරික අත්පටිලාභය කියන්නේ. එකින් එක වරින් වර වරින් වර ප්‍රකට වෙන හතරක් තියෙනවා. නමුත් ඔබ හතරම ගැන මොටි කරන්න එපා, කරදර වෙන්න එපා, හිත කරදර ගන්න එපා. මේ වෙලාවේ ප්‍රකට වෙන්නේ මොකද්ද මෙතන තියෙන මේ භෞතික ධර්මය එහෙම නැත්නම් චිත්ත නියාමය ඍතු නියාමය බුදුජානනාංශ ඔක්කොගම දැන ගැනීම අපේක්ෂා කරන්නේ බුදුරජාණන් අපට දැනුමක් වශයෙන් දෙනවා වාඩි වුණාට පස්සේ මේකයේ ඉන්න බව දන් තියෙන බව තේරෙන මොකද්ද ඔය මොකක් හරි එක පඩවි ධාතෝ හෝ ආපෝ ධාතෝ හෝ තේජෝ ධාතෝ වායෝ ධාතෝ කියන මේ ධාතු එකක් ප්‍රකට වෙනවා ඒ එක කොච්චර වසවත්තියද කියලා කියනවනම් අනිත් තුනම ඔබා කියනවා ඉදිරිපත් වෙච්ච එක බැලුවොත් ඔක්කොගෙම වැඩේ සිද්ධ වෙනවා. ඒක නිසා උඹට ඕලාරික අත්පටිලාභයේ කියන එක එක ධාතුවක් බවට අඩු කරන්න පුළුවන් පරියන්කේ ටිකක් පුරුදු කරන්න. ඉතින් ඒක වායෝ ධාතුවට අඩු කරන කෙනා ඕක පිම්බීම ඇකිලින් බලනවා කියලා කියනවා. ආශ්වාස ප්‍රශ්වාසය බලනවා කියලා කියනවා. අත අංගමංග අනුසාරී අත්පතේ හොල්ලනකොට වායෝ ධාතුව තමයි වැඩ කරන්නේ. එයා වැඩ කරනලාට ඒක ප්‍රසිද්ධ නම් අනෙක් ධාතුන් වල විස්තරේ ආධුනිකයට ප්‍රසිද්ධියේම යටපත් වෙලා මේ ප්‍රසිද්ධ වෙච්ච එකේ තියෙන කඩප්පුලි ගතිය නිසා ඒකයි තියෙන මේ මාන්තත්ත කම නිසා වෙන කෙනෙකුට නැගිටින්න දෙන්නේ. ඒ නිසා ප්‍රසිද්ධ වෙන දේ අල්ලගෙනවා කියන එක බුදුහාමරෙන් අහන්න දෙන්නේ. අල්ලපු දෙයින් අහන්න දෙයක් නැහැ. පොත් වලින් බලන දෙයක් නැහැ. වාඩි වෙලා ඉන්නකොට මොකද්ද ප්‍රසිද්ධ වෙන්නේ කියන එක බලනවා. මිස අහවල් දේ බලන්න කියලා වාඩි වුණොත් එහෙනම් අවුලක් ඇති වෙනවා. එතකොට මේ අත්පටිලාභයට උදව් කරා වෙනවා. අපිට ඕන කරලා තියෙන අත්පටිලාභය නැහැ කියලා පෙන්නන්නයි. ඒ නිසා අපිට බලන්න වෙනවා. පිළිගන්න වෙනවා. එක වෙලාවක වායෝ ධාතුව ප්‍රකට වෙනවා. එක වෙලාවක තේජෝ ධාතුව ප්‍රකට වෙනවා. අනිකුත් එක එක ප්‍රකට. නමුත් මේ ප්‍රකටන හැම වෙලාවෙම ඉතුරු තුන් දෙනා පිටිපස්සෙන් ඉන්නවා. කොයි වෙලාවෙ බැලුවත් අන්වේ ඥාන වල තුනක් අහු වෙනවා ප්‍රත්‍යක්ෂයට එකක් අහු වෙනවා. ඉතින් යෝගාචර හුඟ දෙනෙක් අන්වේ ඥානට කොච්චර උදව් කරනවද කියනවා ප්‍රත්‍යක්ෂයේ පැත්තට දාලා හිතාගෙන කියන දේවල් බලන්න ආවා. ඒ බලන හැම වෙලාවෙම යෝගාචරය ඉන්නේ මනෝ විකාරක මිස ප්‍රත්‍යක්ෂ භාවනාවකෝ විපස්සනාවකෝ සතියක නෙවෙයි. ඒෂා මේ ඉන්නවා කියන සද්ධාර සංසිද්ධිය තුල මොකාද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා දැනගන්න යෝගාචරය තමන්ගේම අත්දැකීමෙන් තමයි පෙරටු කරගන්න ඕනේ. මේ වෙලාවට අරක බලන්න ඕනේ, ගොලන්න ඕනේ කියලා කියනකොටම එයාව චින්තාමය දෙයකට තමයි වැටෙන්නේ. විචායතිනාද භාවනා ක්‍රමවලදී හරියට ගුරුවරයයි හරියට කර්මස්ථානයයි මෙහෙමම වේතුයි කියලා ඉස්තර කරන්න හදනවා මේකෙන් සෑහෙන ප්‍රමාණයක් ඒ භාවනාවේ තියෙනාට විවෘත මනස පුරුල් භාවේ නැති කරගන්නවා ඒ නිසා අපි මේ හතරමා ධාතුන්ගේ මොකද්ද මේ ළමතු වෙන්නේ කිව්වොත් දල වශයෙන් කීයක් ඒකට උඟ දෙනෙක් කැමති වෙයි ඉඳගෙන ඉන්න කෙනාට වායෝ ධාතුවේ කටයුතු ප්‍රසිද්ධයි අවදින කෙනාට පටවි ධාතුවේ කටයුතු ප්‍රසිද්ධයි නමුත් මේක ස්ථිරසාර සමීකරණයක් කරලා ගන්න එපා. ඒ නිසා අපේ වරින් වර වෙන්න පුළුවන් දාල වශයෙන් අදහසක් දෙන්න පුළුවන්. ඉඳගෙන භාවනා කරනකොට සීළු ක්‍රියාකාරකම් නැතර කරපු නිසා මේ හුස්ම ටික පිම්බීම හැකිලිම වශයෙන් ආසස් වසස් වශයෙන් පේ. සක්මන් කරනකොට ඒ පොළවේ අය හැපෙනකොට ඒ පඨවි කොටස් හැපෙන තැන අඩු ගන්න ඔසවනකොට වෙන එකක්. යනකොට වෙන එකක්. අය තබනකොට ආහනේ කොටසට හිත තිබ්බනම් ඕනෝක තමයි ඕලාරික අත්පටිලාභී කියලා කියනවා. චාතුම් මහ භූතිකයි, කබලින්කාර ආහාර බක්ඛයි, රූපී. රූපී ධර්මයක් කොයි වැඩ කරන්නේ. මෙන්න මේක දිහා බලනකොට මොකද වෙන්නේ? ආශස් ප්‍රසද්ධිය බලනකොට මොකද වෙන්නේ? ඉම්බි මැකෙන පිළිතුර බලනකොට මොකද වෙන්නේ? ශක්මණේත් මේ වම දකුණ දිහා බලනකොට මොකද වෙන්නේ? ඉතින් මේ හොඳට භාවනා කරපු කෙනා ඒ කියන්නේ ඉස්සර ඉස්සර තමන් කර භාවනාවලින් මිච්ච වැරදි ටික ධර්මදේශනා ධර්ම සාකච්ඡා මාර්ගයේ නිවැරදි කරන කමඨාන් සුද්ධ කරන යන්නේ කරන්න පේනවා. මේ ආස්වාස් ප්‍රස්වාස වාතය කියලා ගත්ත මේ ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරන්න පුළුවන් ආස්වාසයටම ආවේනික ලක්ෂණ කියලා જાතියක් තියෙනවා. ප්‍රස්වාසයටම ආවේනික ලක්ෂණ කියලා જાතියක් තියෙනවා. ඉතින් ඒ ටිකට තමයි මේ අවලාරික අත්පටිලාභය කියලා අපි මේ අනන්‍යතාව දෙන්න හදන. නමුත් බලන බලන යනකොට මේ දෙන්නගෙම තියෙන මේ අනන්‍යතාවය තියෙන පොදු පෞද්ගලික ලක්ෂණ එන්නේ එන්නේ දීවෙමින් දීවෙමින් මේක ආත්මයක් නැති බව, වෙනස් වෙන දෙයක් බව, දුක දෙන දෙයක් බව භාවනා කරන විනාඩි 3කට වැඩි යන්නේ. උදේට පරියන්කේ භාවනා කරලා පුරුදු වෙච්ච එක්කෙනෙකුට විනාඩි 2 3කට වැඩි යන්නේ මේ ආස්වාසය කියලා ගත්ත સંદર્ભය තුළ ඒක දිය වෙලා යනවා. ඒකේ අනන්‍යතාවය නැති වෙලා යනවා. ප්‍රසවාසය කියලා ගත්ත මේ පරිච්ඡේද ඥානය තුල ඒක අනන්‍යතාවය දිය වෙලා යනවා. අන්තිමට බලනකොට පේනවා මුලින් තිබ්බ සංඥා නිමිටි ගැනීමලි අරමුණු මොකුත් නැතුව සතිය එක තැනකට යනවා. අවිනස්සලා විනස්සලා විනස්සලා ගණ්ඩ දෙයක් නැතරක දැනගන්න බැරි තරමට සිුම් වෙනවා. සිුම් වෙලා මොන දෙයකින්වත් අල්ලන්න තරම් මදයක්, හරයක් ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් ගතිය ඒ වායව ධාතුවේ නැහැ. ආශ්‍රවසස් කියලා නම දී ගන්නවත් බැරි ධර්මයට පාඩු වෙනවා. එතකොට ඔන්න ඕලාරික අත්පටිලාභය කියන එක නැත්තක් බව. අනන්‍යතාවයක් දෙන්න බැරි එකක් බව. ඕ හෙට පටන් ගත්තත් ඔච්චරම බව. හෙටත් නමුත් කරලා බලන්න ඕන බව මේ යෝගාචරය තේරුම් ගත්තොත් ඒ යෝගාචරය තමා විශ්ීම පණවලලා ඒ ඕලාරික අත්පටිලාභය එක විනාඩි ගාණක් අතර තොප්පු කරලා පෙන්නනවා. මෙතන හැම නිට්‍ය සුඛ සුබ තමන්ගේ හිත සුව සලසන මොකක්වත් නැහැ. පටන් අර ගන්නකොට සතිය මතිකම නිසා සමාධිය මතිකම නිසා මේවා වෙන් වෙන් වශයෙන් පෙනී හිටියෝ. අනන්‍යතාවයක් පෙනී. නමුත් හොඳ සතිය සමාධිය බලන්න හිටියොත් විශ්වාසයෙන් ප්‍රතිපදාවේ මේ තියෙන සංකලේශික ධර්ම ටිකක් මේ ආස්වාසයක් තියෙනවා ප්‍රස්වාසයක් තියෙනවා කියලා අල්ලාගත්ත මේ නිත්‍ය සුඛ සුභ ගතිය ක්‍රමයෙන් ක්‍රමයෙන් වෙලා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න බැරි තරම් ඒත් මැරිලා නැති තරම් ඒත් ක්ලාන්ත වෙලා නැති තරම් ඒත් නිින්ද ගිල්ලා නැති තරම් සතියට අහු වෙන පටන් ගන්නකොට පේනවා මේ කියන ඕලාරික අත්පටිලාභයේ ප්‍රහාණය වෙනසයි දරුවත් chance දක්න දේශනා කරන්නේ මම කරන්නේ ඒකට සාක්ෂි වෙන එක මගේ මේ භාවනා පරිගේ ප්‍රයෝජනෙ පරිේශණෙ කෙරෙන්නේ මම ගන්න ගන්න වෙලාවේ පටන් ගන්නකොට උචිනවා කියලා වගේ පටන් ගන්න හැටි අයිස් කැල්ලක් අතට දුන්නාට පස්සේ ඒ අයිස් කැල්ල මේ හැඩයි මේ සීතලයි තියා වාතේ කොට තියා හිටපන් කියනකොට ඔබ ගිය වෙලාව වැරුණාට පස්සේ ආය දීපංකෝ බබා අයිස් කැල්ල කියලා ඉල්ලුවාට දෙන්න දෙයක් නැහැ. ඊට කියන්නේ මේ දීපු අයිස් කැල්ල මේ නැති වෙලා වෙනස් වෙලා ගිහිල්ලා ආය දෙන්නම් කියලා පොරොන්දු වුණාට දෙන්න දෙයක් ඉති නැහැ. ඒ ආයි අයිස් කැල්ල කියලා මදේකුත් නැහැ. මැද ඇටයක් ගන්න දෙයක් සාරයක් හරයක් නැහැ. ඒකේ එහෙම වෙනස් වෙලා. ඉතින් භාවනා කරන කෙනා මේ අයිෂ්කල අතට දුන්නේ මේක වෙනස් වෙන බව තේරුම් ගණ්ඩයි තේරුම් ගැනීම සඳහා කරන ප්‍රයෝගයක් ප්‍රයත්නයක් රූපකයක් කියලා දන්නේ නැතුව මේක හයියෙන් රැක ගන්න උත්සාහ කරුවොත් දඟලන්න දඟලන්න අයිෂ්කල උණු වෙන වැඩි. අන්තිමේට දාඩි දාන්න පටන් ගන්නවා. දැන් අනිත් අයිෂ්කාරයවිල ඉගෙනකොට මොනවද දෙන්නේ කියලා. අයිතිකාරය දෙන්න හදන්නේ. ඔක රකින්න කියන එක නේ. ඔබට රකින්න බෑ. ඔක වෙනස් වෙනවා. උඹ දිනු කරන්න ඕනේ මේ අනිත්‍යතාවයයි උත්වා අපේ අභාවතෝ විපරිණාමතෝ උදයබ්බයතෝ කියන එක මිස මේ ආශාසික දිගටම මගේ එක මෙහෙමයි කියලා අනන්‍යයක් පෙන්වන එක නෙවෙයි. ඒක නිසා මේ අත්බව පැටිලාභයක් ප්‍රතිස්ථාපනය කරන්නේ ඇයි? අත්බව පැටිලාභයක් ගිවං කරන්නේ ඇයි කියන එක පුස්සක් ධන ලකුණයි ඍණ ලකුණයි එකතු කරන වැඩක් වගේ තමයි. පිටේ ඉඳලා බලනකොට පේන. ඕක ඉතින් භාවනා කරලම කරන්න ඕනේ කළු ලෑල්ලක පෙන්නපාම තේරුම් ගන්න බැරිද? ඕක කාර් කීන දේ අහන්නලා තේරුම් ගන්න බැරිද කියලා ඕන කෙනෙකුට වාද කරන්න. නමුත් භාවනා කරන කෙනා දන්නවා මේක මේ විදියට බණක් අහලා මේක තේරුම් ගන්නත් ඊට ඉස්සෙල්ලා කොච්චර භාවනා කළා. ඒක ඒකට කොච්චර බණ අහලා තියෙනවද? ඒ බණ ඇහුවත් නැවත නැවත බණ අහනකොට මේක විරුද්ධ කරන දෙයක් තියෙනවා. ඒ නිසා අනිත් දවසෙත් වාඩි වෙනකොට ඕලාරිකෝ සෝස් කාලන ආශර්කසාති පිනේයි. ඒකට අත්පටිලාභය කිව්වට මොකක්වත් වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න මේකේ ගණ්ඩ හරයක් තියෙනවා කියලා. ඒකේ මන්දයක් තියෙනවා කියලා. ද්‍රවයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් සාරයක් තියෙනවා කියලා. ආණ්ඩු වට්ටු කරන දෙයක් තියෙනවා කියලා. එකකට කොටු කරලා ඒක බලන්න බලන්න බලන්න ඒකේ ඒ ඕලාරික අත්පටිලාභය නැත්තක් බව, ඡය වෙන දෙයක් බව, වැය වෙන දෙයක් බව, නිරුද්ධ වෙන දෙයක් බව තේරුම් ගත්තට පස්සේ ඒ දේ පිළිබඳව යාට ලැබෙන අත්දැකීම මේ තිබුණ දේ මේ සුළු වේලාවක් අතර නැතුණා කියන අත්දැකීම මූල ධර්ම අත්දැකීමට හාත්පසම වෙනස්. පොතේ පතේ අහලා කරන දෙක නැත්නම් වෙන කෙනෙක් කරපු කෙනෙක්ගේ සුභාසින්සනයකට නැත්නම් වාදකින් කරන එකට දුඟාක් වෙනස්. ඒ නිසා බුදුජානක ආනවා එහෙම කෙරුවට පස්සේ ඒවන් සන්තේ සප්පටි හීරකං භාසිතං සම්පජ්ජති කියලා. මම කියන දේ පොට්ටපාද උඹට ගිනහැර පාන්න පුළුවන් බව තේරෙනවද කියලා. මම මේ කියන්න හදන දෙමලේ ගිනහැර පාන්න පුළුවන් එකක් කියලා. වාදයෙන් ගොඩනගන එකක් නෙවෙයි. දමල ගහන දෙයක්වත් නෙවෙයි. ගිනහැර පෑ හැක්කක්. ඒක තමයි කියන්නේ අකාලිකයි ඒහිපස්සිකයි. ඇවිල්ලා බලපන් ඕපනයිකයි ඉන්නේ මෙතනින් මේ භාවනා කෙලවර නෙවෙයි මේ. තව ඇතුළට යනවා. ඒ සක්ඛාතයි ඒ ධර්ම විශ්ින් ධර්ම හෙලි කරනවා. ඒහිපස්සික ඕනකොට ඇවිල්ලා කරලා බලන්න කියන්නේ තමයි. අකාලිකයි කරනකොටම ප්‍රතිඵලයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. ආශාස ප්‍රසාසයේ විපරිණාමයට යනකොටම තේරෙනවා. මේ Taman ප්‍රතිස්ථාපනය කරපු අත්පටිලාභේ ඔන්න නැති වුණා. ඒ වගේම ඕපනයිකයි සාන්දෘෂ්ටිකයි තමාගේ අස්පනා අපිට දැක්කේ ඉතින් මේ ටික පොට්ටපාද දෙවෙනි සතිය අපේලාදී බුදුහාමුදුරුවෝ කියනකොට පොට්ටපාද තේරෙනවා මේ ගුරු මතයක් පෙන්වන්න හදනවා ඔක්කත් නදන්නා গুপ্ত ධර්මයක් ඔප්පු කරන හදනෙකුත් නෙවෙයි අත්භාව ප්‍රතිලාභයක් තහවුරු කරන්නේ ඒක සාක්ෂි විදාන gedera යනකොටත් කරඬු කුතිලා වන්දනා කරන්නවත් නෙවෙයි එතනම අස්පනා පිටම ඒ ප්‍රතිස්ථාපනය කරපේක වෙනස් දෙයක් වඩපත් වෙන දක්වන්නයි. ඒක දුකක් බව පෙන්වන්නයි ඒකේ හරපතච්චක් නැතිව දක්වන්නේ. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ මේ මිතාවතුර ගමනේ යන ගහන ගිහිලා බුද්ධජානනාචේ පෙන්නන මේ අත්පව අත්පටිලාභේ ඕලාරික අත්පටිලාභේ වත් අදුගාණේ පරියන්කෙත් පුළුවන් සක්මනේත් පුළුවන් ඉදින්දා වැඩ කරනකොටත් පුළුවන් කියන මට්ටමට දිනු කරගත්තා නම් ඒක ආරම්භක පියවර වුණාට ඒක යොදන්න බැරි කිසිම තැනක් කිසිම ඉරියව්වක් නැහැ කිසිම අරමුණක් නැහැ අපි පටන් ගන්නකොට තින් ආනපන වේදයක් අල්ලනවා පිම්බි වැක්කිනි වගේ දෙයක් අල්ලනවා සක්මනක් වගේ අල්ලනවා ඊට පස්සේ අරවචන සඳහන් කරනවා අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන න්‍යාය ක්‍රමයට කොයි භූත රූපේ ගත්තත් අතරමහා ධාතුන් කොයි එකක් ගත්තත් ඉවර වෙන්නේ මෙතනින් නම් ඒ යෝගාචර ලොකු පරිශන තෘෂ්ණාවක් ඇති වෙනවා. අර දැන් වායෝ ධාතුවේ මේක ඔප්පු කරලා බැලුවා. මම පඨවි ධාතුවත් මේක බලනවා. තේජෝ ධාතුවත් මේක බලනවා. වායෝ ධාතුවත් බලන්න ඕන කියලා බලන මිනිස්සයා ඉඳගත්තට පස්සේ ඒ රත් වුණාට පස්සේ ඇඟේකට උණ කියන්නේ නැහැ රත් වීම කියලා විතරයි තේරෙන්නේ. ඇඟ රත් වෙනවා. මේකට මේ ඩෙන්ගුද, හද්දා වුණද, එකදා වුණද, මැලේරියාද කියලා නංවනන් දාපු ගමන් ආත්මයක් ඇති කරගන්න හදනවා. බයක් ඇති කරගන්නවා ආතතියක් ඇති කරගන්නවා ඒ විනෝඩ දන්නවා ඇඟ රත් වෙනවා රත් වෙන්නේ මොකද බාහිර සීතල ඉඳලා. ඉතින් මේ ධාතු දෙකක වෙනසක් මිස මේකට gadu ගැනීම දෙයක් නැත්තේ නෑ. එහෙනම් ওই මොනවාරි ධාතු ගුණයක් ආපු ගමන් හොඳට කල්පනා කරලා බලන්න මේකට නම්මනම් දෙන්න ඉස්සර වෙලා නම්මනම් දෙනවා කියන්නෙම ඕකට අනන්‍යතාවය සාහවරු කරන්න හදනවා ආත්මයක් පටවන්න හදනවා. ඉතින් දැන් හරි ඒක එහෙම තමයි අසහනයක් තමයි. ඒ අනික් ලෝකයේ අසහන නෑනේ දැන් මේක දන්නේ නැහැ. අපි ගොඩ දත එකක් වන් කයිලා හිතයක් ඔව් ඉන්න දත එකක් ඔය මේ හිතියා හිතුවොත් ඒ වෙලාවේදී භූමිකම්පාව ලෝකෙ සිද්ධ වෙනවා ඇති අම්මටත් අසනීප ඇති නංගිටත් අසනීප ඇති මොකක්වත් නැහැනේ දත එකක් විතරනේ ඉතින් මේ දත එකක් හොඳයි අර සියලු දුක් අයින් කරන්න මේක නෙතියේ ඊට පස්සේ ඒක දිහත් බලහිට මම මේ කපනවා වගේද පුච්චනවා වගේද අයින්නවා වගේද පුළුවන් තරම් බලන ඉන්නකොට වෙయిట్ කරන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඊට ඉස්සලා පොඩ්ඩක් මේක බැලුවොත් පෙනේවි දැන් ඔය පෙන්වන්න තහදන් තමයි යකා කළු පාට නැහැ. මේක ඔද්දල් වෙනවා එන්නේ එන්නේ. ආ මේක දිහා බලනකොට පේන්න පටන් අර ගන්නවා මේ ඉදිරිපත් වෙච්ච මේ හතර මහා භූතයෝ පෙන්වන මේ භාෂාව පැත්තකදීදී. අපි මේ කොහෙදෝ දුවන්න හදනවා නම් ඒකට යෝගාවචරය කියන්නේ. ඒක නෙවෙයි යෝගාවචරකම කියලා කියන්නේ. ඒත් එන්නේ හේතුඵල ධර්මයේ අපිට නිවන පෙන්ලා දෙන්න. අපි කියනවා උඹට දත එකක්ම කියලා නම දානවා. බේන්න එපා අපේ ගේ අතට එන්න එපා. ඔබ එන්නේ ඉස්සලාම්බට මෙන්න මේ මේ දේවල් කරන්න කියලා අර දුක්ඛ සත්‍යයෙන් මේ මූලත් දබලා තමන් විත පැමිණෙන දුක්ඛ සත්‍යයෙන් හතර මහා ධාතුන්ගෙන් නැතු වෙන කොහින්ද? ඒ එන දේදී අහුඳුවට බලලා ඒකත් කොටු කරන්න. මගේ හිත දැන් අතීතේ නෑ. අනාගතේ නෑ. මේ වර්තමානෙම වද දෙන මේ වේදනා දිහා බලائیں. නමුත් ලෝකෙ ලෝකයක් දුක් මේ කුංචි වේදනාවෙන් භාගු කරන්න පුළුවන්. ආන්නේ විදිහට මේ වේදනාව දිහා බල විස්තර බැලුවා. ඒක අන්තිමට මේක තේජෝ ධාතුව ඇති, ආපෝ ධාතුව ඇති. ඒ වගේ කැළඹීමක් ධාතු කියලා කියන කවදාවත් tempත්ලා ඉන්නවා. වැඩේම නලියනවා තමයි. ඒ නලිය නිසා තමයි මේක භාවයක්, ජීවිතයක්, පැවැත්මක් කියලා කියන්නේ. ඉතින් පැවැත්ම එයා කරගන්නවා. මට තියෙන බලයෙන් එකයි කියලා බැලුවොත් ඒක නට තේරෙන පටන් අර ගන්නවා. එන්නේ එන්නේ එන්නේ මේ දුක්ඛ සත්‍ය නම් අතෝරක් නැතුව ගෙටෙන්න අහනවා. අපි ශක්ති ප්‍රමාණයෙන් කියනවා හෙට වරෙන් කියලා. පාලකිතියගේ දවස අද නෙවෙයි හෙටයි කියලා පොඩි උන් ඉන්න ගෙවල් වල ඇතුල් පැත්තේ උළුවස්සේ ලියනවා. ඒ වගේ තමයි දුක්ඛ සත්‍ය දවස අද නෙවෙයි හෙටයි කියලා ලියන එකම අමනයා බෞද්ධය විතරයි. අනික ඒකට මේ ප්‍රශ්නේ අදාළ නැහැ. එකම අමනයා බෞද්ධය කියනවා අද එපා හෙට එන්නේ. ඉතින් අර එනේන දුක්ඛ සත්‍යයට පොඩක් පැත්තකට දානවා. පැත්තකට දාලා කියනවා මොකද මේ කැලේට ආවේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. දුක්ඛ මූලගතවන දුක්ඛ සත්‍ය අවබෝධ අර ශුන්‍යාගතන දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. එනම දුක්ඛ සත්‍ය මැස්තෙක් කිඹිස්සක් යනකොට ඉතින් gadu වේ. ඉතින් ඒ වගේ වැඩකදී බුදුරජාණන් පෙන්නවා මේ තමන්ටම තේරෙනවානේ මේ වැඩේ ප්‍රතිපදාවට බහිනවනම්. කිලෙස් අඩු වෙන බව දන්නවනම් මේකේ මොකද්ද ප්‍රඥා පරිපූර්ණත්වයක් කියනවා කිය. ඒ ප්‍රඥාව දෙවන්නේකට දාලා නැහැ කියලා. තමන් තමන්ට මේක සාධාරණීකරණය කරාට ලෝකෙ එක එක්කත් ඒකට කැමති. ඔක්කොම හදන්නේ මේක නැති කරන්න අපි විවස්ථා හදමු. ආයතන හදමු. අපේ සියල්ලටම දුක් නැති දුක්පතුන් නැති ලෝකයක් හදාගෙන පස්සේ භාවනා කරනවා. ඒ තරම්ම මේ සත්‍යයට මේ නිග්‍රහ කරමින් යන ගමනක් නිසා කෙනෙක් තුල ඩිංගිත්තක් හරි මේ එනේන දෙයට මුණ දෙන ගතියනවනම් ප්‍රඥාව කියලා ඇත්තටම කියන්නේ ඔක්ට විතරයි. ඔය දුකට බය වෙලා පස්ස දෙවුලන වැඩේට නෙමෙයි ප්‍රඥාව කියන්නේ ලෝක ලෝක විශ්ේ සම්පූර්ණ බයට පදන් වෙච්ච පදනම් වෙච්ච විශා. ලෝකායතයේ සම්පූර්ණයෙන්ම බය මත පදනම් වෙච්ච එකක්. බුදුහාමුදුරෝ දෙන එක බය සහ දුක ආහාර කරගෙන යන එකක්. ඒක නිසා ඒකට කියනවා ප්‍රඥා පාරේ පොඩින් වේපුල්ලත්තන්ට විුතු දෙනවා. ditthiyo dhamme sayang sacca abhinnya sacchikatta. මේ දුක එනකොට ඵලයන් කිව්වත් යන්නේ. අනිවාර්යයෙන්ම මේ අස්පනා පිට දිදුලනවා. ධිට්ඨ ධම්ම වශයෙන්ම ලැබෙනවා. එළඹ වාසිය කරන්න බැරි. අපි හිතන එළඹ වාසිය කිරීම නෝන්ජල් කරනවා. බය බය බය අඩු ගතියක් මේ වැරදෙන දේ බාර ගැනීමක් කියලා. ඉතින් මේ උපසම්පජ්ජ කරන්නේ නැතුව එළඹ වාසිය කරන දුක්ඛ සත්‍ය සාක්ෂාත් කරන්නේ කරන්න බෑ. ඒසම තමයි විජින ප්‍රමාණය, ධාරණ ප්‍රමාණය එන්නේ එන්නේ වැඩෙනවා නම් ඉතින් ඒක ඕලාරික අත්පරිලාභය තේරුම් අරගෙන ඕලාරික අත්පරිලාභය කියලා කියන හුදු දුකක්. තන්නේ කරම දුකක්. වේදනා සාගරයක මේ අපි ජීවත් වෙන්නේ. ඒක වෙනස් කරන්න මේ නංවනං වෙනස් කිරිල්ල විතරයි සංඥාස්කන්ධයෙන් කරන්නේ. ඉරියව් මාරු කරන එක විතරයි සංස්කාරස්කන්ධයෙන් කරන්නේ. විඥාණයෙන් කියන්නේ නෑ බබා අද වුණාට ඔයාට මම දෙන්නම් හදලා එකක් කිසිම දුකක් නැති එකට කියලා මේ බෞද්ධය මොකද්දෝ සීනි ගෝලයක් හිතා ඉන්නවා නිවනක් කියලා. මේ දුක අවබෝධ කිරීම නෙමෙයි කරන්න හදන්නේ. ඉතින් මේ නිසා මේක ආගමක් වාටපත් වෙලා තියෙනවා. කරුණාකර මතක තියාගන්න ආගමක් වෙන්න දෙන්නේ නැත්තොත්. බොරුවක් දුරදි ගියාට දෙන්නේ නැත්තනම Taman විතරක් ඒක කන්න පටන් අරගත්තොත් මිනිස්සු නම් මූණට කියලා ගහවි මේ යක්ෂයා මොනවා දෝ જાතියක් කියනවා අපිට නොකරන්න බෑ කියලා. ඉතින් මේ මනුස්සයා ගමන්ට බාධා කරන කවුරක් කරන්නේ. එයා තුල ආගමක් හදන්න බෑ. හැදෙන්න දෙන්නෙත් නැහැ. ඒ මනුස්සයා බලන්නේ විත පැමිණිච්ච දුක ඒක පැමිණි දුක් පෙන්නයි කියලා යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා බයක් ඇත්තනේ අත්පටිලාභය ගැන තේරුම් ඒ අනාත්මයි කියන්නේ නෑ මේ රූපකත්ටි පණ දිනකම් මේ වදේ තියෙනවා. රහතන් වහන්සේටත් තියෙනවා බුදුහාමුදුරණත් තියෙනවා මටත් එච්චරයි. එකයි වෙලා තියෙන්නේ බුදුහාමුදුරෝ එළඹ වාදේ. උපසම්පජ්ජ විරති පුතඥය ඒක හෝනියම් කරනවා සෙත් කවි කියනවා පිරිත් කියනවා බෝධි පූජා කියලා එන දුකට කියනවා පාලකිරියගේ දවස යද්ද නෙවෙයි හෙටයි. එහෙනම් කියනවා මේ බුද්ධ ශාසනය නිවන් දකින්න බෑ. ගෞතම බුද්ධ ශාසනය බෑ. මෛත්‍රී බුද්ධ ශාසනය කියන එක ලියන එක තමයි බෞද්ධයා කරන්නේ. පොඩ්ඩම ඉන්න කට්ටිය ලියන්නේ බාලගිරියගේ දවස අද නෙවෙයි හෙටයි. ඉතින් ඒක කරුණා කළා මේ විකාර ටික දැනට මම දැනන කොටක් අපේ මල්ලේ තියෙනවා. ඒක තේරුම් අරගෙන අනුන්ගේ මල්ලේ වවුසන් දැනන්නත් එපා. තමන්ගේ මල්ලේ තියෙන ටික අන්තං හරිය තේරුම් ගත්තා නම් බුදුහාමුදුර වහන ඒවන් තත්තේ අපපටි හීරකං භාසිතං සම්මා පජ්ජති. පොට්ටපාද ඔබට තේරෙනවද මේ ගින හරපාන්න පුළුවන් දෙයක් මං කියන්නේ කියලා? කවුරුත් ඒ ලොප්පු කරන්න ඕන ඔබට තේරෙනවද? ඒකට පොට්ටපාද ඕකේ. ඉතින් අපි මේ විදිහෙන් බලමු අනිත් දවසේ කොහොමද මේක පෙන්වලා පස්සේ මේ මනෝමය අත්පහතිලාභයට අපි ලැබෙන්නේ ඒකත් ප්‍රතික්ෂේප කරන්න එපා ඒක ප්‍රතික්ෂේප වෙන්න අරින්න අත්දැකීම අර එතකොට අරූපී අත්පාපටලාභයට ඒකත් ප්‍රහාණය පිච්ච කොහොමද වෙන්නේ කියලා ලොකු පදනමක් හම්බ වෙනවා මේ ඕලාරික අත්පටිලාභේ නැත්නම් මේ රූපකය පිළිබඳ අවබෝධයේදී මෙදින උග දෙනෙක් ඒකට මුගක් සුදුසුකම් තියෙන ඇත්තෝ නිවැරදි යහ කල්පනාවට වට ගැනීමට කරගෙන යන වැඩ පිළිවෙල දහිදී පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඉතින් ධර්ම දේශනාව સમાપ્ત කරනවා සිල් දිනාටම කෙරුවන් සරණ වේවා දැන් පැයකට පොඩ්ඩක් වැඩි වෙලාවක් අරගෙන තියෙනවා. ඊයේත් අපිට කමටහන් සුද්ධ කරන්න වෙලාවක් නැහැ මම ගමනේදා. ඒ සම්බන්ධයෙන් හරි නැත්නම් මේ ධර්ම දේශනා සම්බන්ධව හරි කාට හරි වෙන කීයට කළ යුතුමක් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක් නාමයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම කරනවා. ඊ අපිට නිශ්ශබ්ද භාවයෙන් පේන තියෙන අපිට අවස්ථාන පුළුවන් ඉතිපත් වෙන දෙයක් නැහැ. නිසා අපි තවදාජාති ගාථා සජ්ජායනා කරලා අපි මේ සම්පදේශනා ශ්‍රවණ සැසිවාරේ නිමව සටහන් කරනවා. එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාච කම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්‍ති එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉතං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉතං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ති සාදු සාදු